කොහෙද සීලා ගෙදරද? නෑ දැන් ඉන්නේ විජයලා ගෙදර ස්වාමීන් වහන්සේ. අකෝම හරි මන් දන්නේ අපිට පටන් ගත්තේ නෑ එහෙනම් අපි ඔව් කියන්නකෝ. ඔව් මේ අපි මේ ඉන්ටර්නෙට් එකකින් කනෙක්ට් වෙන්න ස්වාමීන් වහන්සේ මේ විජයලා ගෙදර ඉන්නේ ඒක නිසා සනාන්සලා නාම අපි කනෙක් කරන්න හරි. ඒ කට් කරන්න ඕනේ විනාඩියක් ඉන්න ඈ. හොඳයි මචං. අපි එන වන්දනා කරමු. සුපත්තට සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත් සුපත් වේවා සුපත් වේවා දෛ යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් නිවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි සෙනසුරාදා මේ ධර්ම සාකච්ඡාවක පෙළඹීම් චාරිත්‍රය තිබුණා. ඇත්තටම පහුගිය වාර කීපයක් අපට එක එක හේතු නිසා ඒක චාරිත්‍රානුකූලව පාත ගන්න බැරි වුණා. නමුත් අපි උත්සාහ කරමු නැවතත් ලැබෙන ඉඩ ප්‍රස්ථානුව නෝපවත්තන්. ඉතින් අදත් ඒ වගේ ලැබිච්ච අවස්ථාවක් අද අපේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව සම්බන්ධ යෝගාචර දිනචරියාව කියවන්න ගත කරනවා. ඊගාවට අපිට වාරේ පැමිණලා තියෙන උදාන ගාතාවක් උදාන බාලිනේ ගාතාවක් ඉදිරිපත් කරගෙනයි අපි ධර්ම සාකච්ඡාවට පොටපාදගන්නේ. ඉතින් අනුව සභාවේ ඉන්න කාගෙත් අභිමතිය පරිදි ඒකේ විවෘත සාකච්ඡාවක් බාටපත් කරගන්න පුළුවන්. මේ මතක් කිරීමත් එක්ක පළවෙනි අංකයේ වෙන යෝගාචර දිනචරියාවට මම සියලු දෙනාගේ අවධානය කාරණු ඉල්ලා සිටිනවා. මම සියලු දෙනාගේම අවධානය පිණිස කියවන්න බලාපොරොත්තු වෙනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමැති ඉදිවිපුතා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට බලමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ ගෙස අස්නේ නැගිට සිරුරු කිස්සඳා සුළු කාලයක් ගෙවා පිරිත් බවට බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ත්‍රිජනං හීල් දන් කිස්සඳා බුදුන් වහන්සේට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට ආයුතුය. මන දහම් පුහුණුව පිසිරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙයදී පිටුසඳා gediye දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවි කියලා තැන්පත් කර තැන්පත් කර තැබිය යුතුය. පින්නපාතේ සඳහා gediye හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිතින් නියමිතන් මිනිත්තු 5ක් පමණ කාලෙකින් පැමිණේ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නලා අසලදී මෙත් කමඨහනින් යුතුව පිටිපිනි සැහැසිර පිඩිපිඩිගෙන පෙරලා එන කලද කමටහන් නොවරා යුතුය. බොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී. පිරිවැසුම් පිරිවැහුම් පිරිවැසුම් නැත්නම් නැතහොත් ඉතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් වාදීන්ගේ සුවදුක් සොයා ඍෂිනංගිලම් පසකේ සාදා පිරිසුදුදීන් තමන් වදන සසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා. අලියොන්ට පෙර අවදි වෙමින් සනිටුහන් කොටගෙන රාය දහයට නිද්දෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිට දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් නිම ශ්‍රමණාකල්පය රහසත් එලි පිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල වැඩ තමා විශ්ීම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදෙනසේ එයි යෙදිය යුතු බව කලින්ම හිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. තෙහි නත්‍යාවශ්‍ය කිසක් නැතව අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් නීදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියට වෙනසේ භාවනාවක් පවano කිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන් ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නිමතනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දෙක්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නඟා ඒබඳු උවදුරු මැල්ලීමට සමතක විය යුතුය. බෑර පිළිසිදුව නිතරක් ගනිමින් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වද්දැකීම ඔබ ගුණ දිනුට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් කැමඩ ඇතොත් ඒ යෝගාශ්‍රම කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන ඒ යෙදීම බේ සීල පරිපූර්ණට උපකාර වන බව සලකා වත්ත සම්පන්නක වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගන්න දෙනුවද යෝගාච තත්ත්වයට බාධා වෙන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහල් පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීම පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධික කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. පොතපත පවා අධික කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟ වැඩගෙන යෑම මේ වචන ඔබේ ආන්‍යන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහි නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. හොඳයි අපි කියවන්නේ ඉන්නේ අංක 25කින් යුත් යෝගාවචර දිනචරියාව. අපි මේ ළඟට පැමිණෙන වාරයේදී කතිකාවත පුල් කොටස කියනවා කියන සීපත් කිරීමත් එක්ක අපේ විවස්ථා සීපත් කිරීමේ සමාප්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙමු දවසට නිමින උදාන ගාතාවට අහුම්කම් දෙන්න. නන්දන වර්ගයේ කම්ම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සරත්නුවර සමීපයේ වූ ජේතවන නම් අනේ පිළු සිටුගේ ආරාමයේ වසන සේක නිසමෙහි එක්තරා පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ මුදුෙහි කුලක් ඇඳ කය රිලිකට තබා ධර්මී කර්ම විපාකයකින් හටගත් දුක් වූ තියුණු වූ කර්කස වූ කටුක වූ වේදනා ඉවසමින් ස්මෘතිමත් වූයේ සම්ප්‍රඥාන ඇත්තේ නොගැටමින් හුන්නේ වෙයි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පලක් බැඳ කය ඍජුකට තබාගෙන ධර්මී කර්ම විපාකයකින් හටගත් දුක් වූ තියුණු වූ කර්කස වූ කටුක වූ වේදනාව ඉවසන්නා වූ ඉස්මෘතිමත් වූ සම්ප්‍රඥාන ඇති නොගැටමින් හුන් ඒ මහාන දුටු සේක. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මේ බව දැන ඒ වේලාවෙහි මේ දාණය පහල කළ සේක. සබ්බකම්ම ජහස්ස වික්කුණෝ දුනමානස්ස පුරේකජං රජං අමමස්සටි තස්සතා දිනෝ අත්තෝ නත්ති ජනං ගතෝත වේති මුළු කල සියලු කර්මයන් නැති පෙර කරන ලද රජසංඛ්‍යාත කර්මිකාගේ කම්පාකට හරිනා වූ නවංකාරයේ නැත්තා වූ නිර්වාණ ස්ථලයේ සිටියා වූ තාදීගෙන ඇත්තා වූ මහානහට යන මට බෙහෙත් කරව ආදී වශයෙන් යන බලන්නට කරුණෙක් නැත. ධනියා බලන්න. ඉතින් මේක ඇත්තටම අර වේදනාවන පස්සනාවට වගේ වැත්තට වැටෙන කතාවක් තියෙනේ. ඒ කියන්නේ තද බල වේදනාවක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට මම හිතන්නේ පළවෙනි වතාවක් නෙවෙයි කීප වතාවක් ඇවිල්ලා දැන් ඒක මට්ටම් කරගෙන ඉන්නේ ඒ ගණන් ගන්න නැතුව. ඉතින් ඒ ඒතිෙද්දී වාසනාවට වගේ අර බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ හම්බ වෙනවා. හම්බුණාට පස්සෙත් ඒ ස්වාමීන් වහන්සේ ඒ කාගෙන ඒ බණක් අහගෙන ඉන්න වෙලාව බුදුරජාණන් වහන්සේට දකින්න තියෙන්නේ මුළු හදින්ම යෙදිලා ගත කරන වෙලාවක් වගේ. එතකොට ඉතින් අර බෙතකම් ගැන හෝ ඒ චෝදනා ගැන නෙවෙයි සරුවචනාංශේ කතා කරන්නේ භික්ෂුව විසින් ඇති කරගත් අර මානසික පිරිච්ච ගතිය නැත්නම් ධර්මයට ඉදී ගත කරන ගතිය දකිනකොට කිසි කෙනෙකුට මොනම හේතුවක් නැසවත් ආමන්ත්‍රණය කරන්නේ මට මේක කරගන්න ඕනේ කියලා. ඒ වෙනුවට ඉදිරිපත් වෙච්ච ඒ ධර්මය බුද්ධ ධර්ම සංඝ රත්නය කියන තුන ඒක ඉස්සරහින් තියාගෙන ඉන්නවයි කියන එක. ඉතින් මේක ඇත්තටම මේ පරස්පර විරෝධී මතයක් පහළ කරනවා මේ අර ප්‍රොටෙස්ටන්ස්ලා කියන විදියට කිසිම විදියකට බෙදකමක් බෙහෙතක් කරන්න එපා. ඇදහිල්ලෙන් විතරක්ම කරන්න ඕන කියලා දැඩි මතධාරීව ඉන්න එක මතයක් තියෙනවා. අනිත් එක තියෙනවා මේ ওই කවුරුත් අපේ වැඩ බලන්නේ අපි ඉක්මනට හැදිච්ච ගමන් ගිහිල්ලා බෙහෙත් කරගන්න ඕනෑ කියලා එක පැත්තක් තියෙනවා. ඔන්න ඔය දෙක මැද කොයි වෙලාවේද <clears throat> අවස්ථාව සලකලා වෙදකම් කරන්න ඕනේ කොයි වෙලාවේද ධර්මයට බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ යෙදෙන්න ඕන කියන එක ඒක ඔය කලින් පොතක ලියලා තියෙන එකක් නෙවෙයි. ඒ වගේම හැමදාම බෙහෙත් නොකර ඉන්නත් බෑ හැමදාම බෙහෙත් කරලත් බෑ. දැන් මේකේ පේන්න තියෙනවා මේ ස්වාමීන් වහන්සේ ඒකෙන් මේ ඇට ඇටුවම් බහලා තියෙන්නේ බෙදකමී කරලා කරලා කර්ම රෝගයක් බව තේරුම් අරගෙන දරාගෙන ඉන්නවා. මම දැකලා තියෙන හැම චරිත දෙකක් නමුත් වටේ ඉන්න කට්ටිය ඉන්න දෙන්නේ නැහැ. මමත් ඒ වගේ වෙලාවට ගිහිල්ලා ඇඟිලි කාලා දෙනවා අනුන්ගේ මානසිකත්ව වලට එහෙම වෙන්න එපා මේක මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා අර මනුස්සයාට කොහෙන් හරි පිස්සුවක් දැම්මා. ඉතින් ඒ මනුස්සයාගේ තර මානසිකත්වයේ හයිය නැත්තම් වැටෙනවා. ඉතින් එතකොට මේ ලේසි නෑ මේ අදහස එක්කෙනෙකුට ක්‍රියාත්මක කරන්න. ඒක ඒක මේ පද්ධතියක්ම කරගෙන යන්න ඕනේ. ඒ වගේම ඉතින් අර අවස්ථාව එළඹෙන්න ඕනේ, යෝගි ග්‍රහය එළඹෙන්න ඕනේ. ඔක්කොම අතහැරලා දාලා වැඩි කරන්න. ඉතින් එතකොට සරුවචන්නාංශයේ මේ බෙහෙත් කිසි දෙයක් කරන්න එපා, අනුන්ට ආමන්ත්‍රණය කරන්න එපා. මේ විදිහට මේ දරාගෙන ඉන්න ඕන කියන එකයි විනය පිටකේ සඳහන් කරලා තියෙන බේසජ්ජක්කන්දේ පරස්පර විරෝධී ගතියක් පේන්න තියෙනවා. විතකම් කරන්න වෙපයි කියලා නෑ. කරන්න එපා කියලා මෙතන කියන්නේ නෑ. බුදුරජාණන්සේ කරන්නේ බෙදකන් නොකර දරාගෙන ඉන්න මනුස්සයට හොඳයි කියන එක විතරයි. කවදාකවත් අනිත් එක හොඳ නෑ කියන්නේ ගිය ගමන් තමයි අහුවෙන්නේ. මේ බෙහෙත් කරන්න දඟලන එක හොඳ නෑ කියන්නේ ගමන් අහුවෙනවා. ඒතුළු බුදුරජාණන්සේගේ අර తాදි ගුණේ නැති වෙනවා. උන්වහන්සේ කරන්නේ මේ මේක හොඳ එක දැක්කට පස්සේ නරක දකින්නටත් ඒක පෙන්ලා දෙනවා. හොඳ දකින්නට සිදුවීම ඇති කරන්න යන්නේ ඇති වෙච්ච සිද්ධියෙන් ධර්මයේ මතු කළ දෙනවා මේකට තමයි උදාන ගාථා කියලා කියන්නේ. ඉතින් ඒකට අර ස්වාමීන් වහන්සේ කාවුරු උපදේශයක් දන්නේ කොහොම හරි සිද්ධියක් ඇති කරනවා. කාගෙන ඉන්නවා මොන්නම විදියකින්වත් කාටවත් චෝදනා කරන්නේ නැතුව. එතකොට කාටවත් පේන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ දන්න බුදුහාමුදුරුවෝ බණ කියන්නේ උනට බුදුහාමුදුරන්ගේ බණට මාතෘකාව වෙන්නේ. ඒ වගේ අර මේ මුළුවතින් වැඩ කරන සංඝයා වහන්සේටමක්. ඒක මේ අනිත්යෙන් වල තියෙන බුදුරජාණන් මේ ශාස්ත්‍රුණ වහන්සේ කියලා ලෙඩ සුව කරන කතාවක්. සුවකල්ලිවලා සද්ධාව වැඩි කරන කතාවක් Taman කෙරෙහි මේ ඒවට කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය කියලා. එහෙම නැත්නම් ආදේශනා ප්‍රාතිහාර්ය කියනවා. අනුන්ගේ හිත් කියවලා බලලා හිත් සමීප කරලා Taman දිහාට මේ ශ්‍රාවකයෝ බඳව ගන්නවා. බුදුජානසීනේ අනුශාසන ප්‍රාතිහාර්ය විතරයි. අනුශාසන ප්‍රාතිහාර්ය කියන්නේ වැඩේ හරියට වෙනකොට හරියට එතෙන් ඇඟිලි දික් කළා කියනවා. ඔන්න වැඩේ හරි. හැබැයි එහා ඉන්නේ කනට වැරදි කියන්න යන්නේ වැරදි කරන්න ගිය ගමන් පැටලෙනවා. ඉතින් අර වෙන්නේ අර හොඳ එක්කනාගේ හොඳ බව කැපිපෙනීම සඳහා නරක එක්කනා ආදර්ශයට ගත්තා. මෙහෙමයි කියලා ඒ පුද්ගලයාට ඒ කෙනහුනොත් ඊට පස්සේ ඒ පුද්ගලයා වෙනම නඩුවක් දානවා අපහසෙට. හොඳ දේ පෙන්වන එක විතරක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේගේ අර කාලයක් පෙරම් පුරලා හරියට තේ අරගෙන කතා කරන්න පුළුවන්කම නිසා ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේට කොහොම හරි මේක ආරංචි වෙනවනේ. බුදුහාමුදුරෝ උදාන ගාතාවක් කිව්වත් කවුරුත් නැති තැනක ආනන්ද හාමුදුරුවෝ වරේකට බඳගෙන තිනවා කොහිදී හරි බණක්කොත් මට කියන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒව කටපාඩම් කරන ඉඳලා කුද්දක නිකාය කියලා කියන්නේ මේ අහක දාන පුංචි කෑලි ටික ඔය රත්තරන් බඩු හදන හෙට්ටි වීදි ඇඳාර මිනිස්සුයිල අතු ගාගෙන ගිහිල්ලා දූවිලි ටික උණු කරලා රත්තරන් ගන්නවලු. අන්නේ දූවිලි එකතු කරලා ගන්න කෑලි ටික තමයි ඔය කුද්දක නිකායේ තියෙන්නේ. බලනකොට හොඳම ටික තියෙන්නේ ඕකේ. ඒක තමයි සුත්තිනිපාතේ තියෙන්නේ. උදාන පාළිය තියෙන්නේ ධම්මපදයේ තියෙන්නේ රතන සූත්‍රය කර්ණිමිත සූත්‍රය වගේ ඔක්කොම ටික ඒ තියෙන්නේ ওই මූලික දේහේ නෙමෙයි. කුද්දක නිකාය කියන පුංචි පුංචි කාලි එකතු කරලා ගත් එකේ. ඉතින් ඒ නිසා මේක මේ බුදුචාන් වහන්සේ එක විදිහකට පෙන්නනවා නම් මේ ලෙඩ නැති මනසක් කියන එකක් ලෝකේ නැහැ. ලෙඩ නැති කයක් කියන එකක් ලෝකේ නැහැ. ඒක පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා. නමුත් ඒක ලෙඩ නැ කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි ජීවත් වීම සඳහා අඩු ගානේ ලෙඩ නැති හිතක් පිළිබඳව ආදර්ශයක් හිතට අරගතියි. ඒක තමයි බෞද්ධයාට පෙන්ලා දෙන්න. මේ වෙන්නේ කිසිම ආගමක ලෙඩ නැති කයක් හෝ ලෙඩ නැති හිතක් ගැන හිතලවත් නැහැ. හිතන්න බෑ. ඒගොල්ලෝ හිතුවේ ඒක තමයි දෙයයන්ාංශ කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒක ලබන ආත්මය හම්බෙන්නේ ඉස්සරහට. වැඳගෙන ඉන්න ඕනේ. එහෙම කරලා ඉවරලා මේ වගේ මිනිස්සෙන්ට කරන්න පුළුවන්. වැඩක් පෙන්නලා නැහැ. ඉතින් මේකේ ඒ පණිවිඩෙත් තියෙනවා. ඔච්චර කය දඩඩි දුකක හිටියත් බුද්ධ ධර්ම සංඝ කරෙහි එල්බී ළඟට මුළු හදින්ම යෙදීගෙන ඉන්නකොට දැන් ඉතින් ඔහම කෙරුවක් කවුරක්වත් ස්තුති කරන්න කෙනෙක් නැහැ. මොකද බුදුහාමුදුර නැති හින්දා. නමුත් මේ ගාථාවල සඳහන් වෙච්ච ඉතිහාසය අනුව බලනකොට බුදු කෙනෙක් ලෝකේ සිදුවෙන සිද්ධි තමන්ගේ ධර්මයේ හුවා දක්වීම සඳහා මතු කර දීම සඳහා ප්‍රයෝජනය ගන්න හැටි හොඳට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේක වෛද්‍ය ශාස්ත්‍රයට සමහරවිට කෙනෙහිල්ලක් වගේ පේනවා. නමුත් කෙනෙහෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ දර්ශනේ වැරදි නිසා. වෛද්‍ය ශාස්ත්‍රයේ දර්ශනයේම තියෙන්නේ මේ සෞඛ්‍ය සම්පන්න මනසක් සහ සෞඛ්‍ය සම්පන්න හිතක් හදන එක නෙවෙයි. ඇති වෙච්ච ලෙඩේට ජග් ගන්න එක විතරයි. ඇති වෙච්ච ලෙඩේට රෝග ලක්ෂණ වලට රෝගය සුව කිරීම රෝග ලක්ෂණ නැති කිරීම විතරයි රෝගියා නිරෝගී තැනකටපත් කරන හෝ රෝගී නොවීමට හේදකමටපත් කරන හෝ නිවන් දක්න අදහසක් වෛද්‍ය ශාස්ත්‍රේ නැහැ. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රයේ අවුරුදු ගාණක් මිනිසුන්ට මැජික් පෙන්න පෙන්න ගියා. දැන් පේන්න පටන් අරගත්තා බුදුරජාණන් වහන්සේ තමයි සතහට බව වන බව දුකට වේදාන. භව රෝගෙට ඔසුවක් සොයනානියා මේ පේන තියෙන්නේ භව රෝගයෙන් ආවට පස්සේ මේ මනුසකම ලැබුණට පස්සේ ලැබෙන රෝග. නමුත් භව රෝගයට යන්න කවදාකවත් බෑ. ඔය වගේ මේ පුංචි පුංචි ලෙඩ පිළිබඳව අණු බනවන්න යනවා. ඒකෙදී පොඩි ඉඟියක් තියෙනවා. වස්ස වස්සමාදා වුණාට පස්සේ Tamanට ලෙඩ වුණාට තව කෙනෙක් ඇවිල්ලා ආරාධනා කරනකම් ගීයක් ඇවිල්ලා ආරාධනා කරනකම් වස්සීමාවෙන් එළියට යන්න ඒක හේතුවක් කරගන්න බෑ. එයාට ලෙඩක් තියෙනවනේ දාගෙනට පේන්න ඕනේ. භික්ෂුවකට තිබිලත් බෑ. ගිහියෙකුට පේන්න ඕනේ අනේ ස්වාමීන් වහන්සේ බේටියක් ගේන්න යන්න කියනකම් ආරාධනා කරනකම් එළියට ගියොත් වස් කැඩෙනවා. ඉතින් දැන් ගියානි ඉතින් කැප දායකයෙකුට මේ මේ මොනවද මේ උපස්ථායකයෙකුට වහින්ගරෝ භාෂාවෙන් කියනවා මට ආරාධනා කරන්න කියලා. ආරාධනා කරන්න කියලා ගියාට පස්සේ ඉතින් අර කටයුත්ත නම් සිද්ධ වෙනවා. නමුත් ඕක නෙවෙයි ඒකේ අර්ථේ අර්ථේ තියෙන්නේ තව යමෙකුට ලෙඩක් නම් එයා සමාන ඉන්න තව කෙනෙකුට තේරෙන්න ඕනේ මේ වසර මේ ලෙඩක් තියෙනවායි කියලා. ඉතින් ඒ වගේ පොඩි ඉඟියක් දෙනවා. නම් ඉතින් අපි අර විනයෙන් ඉව නිකන් මේ විනේ කාරණා විතරක් ඉස්සරහින් තියන මේ වෙනවිලි ක්‍රම හොයාගෙන මම පැනලෙන්න ගියාට මේක කරන්න අමාරුයි. මේක කරන්න අමාරුයි දානයේ මේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පිළිච්ච මනසකට. හිතාගෙන මම මේම කරනවා කියලා හිතාගත්තර කරන්න බෑ. ඒකට පින ඕනේ. ඒකට පුහුණුව අවශ්‍යයි. ඒකට දර්ශනීය අවශ්‍යයි. ඊට ඊට කිට්ටු හා සමාන ලෙඩකටපත් වෙලත් චරිචුරු ගන්න නැතුව ඉන්න එක අවශ්‍යයි. නැත්නම් ඒකයි මහානකම කියන එක දැනගන්න ඕනේ. නමුත් ඒ තරම් මේක මේ ප්‍රත්‍යක්ෂ දේ වුණත් කවුරු හරි මේක කඩනොයි කියලා දොස් කියන්න හෝ චෝදනා කරන්න හෝ පහත් කළ සලකන්ට කිසි කෙනෙකුට අධිකාරී බලයක් බුදුහාමුදුරු තියලා නැහැ. ඒ පුද්ගලයා කියනවනම් ඒක ලෙඩක් කියලා ලෙඩක් තමයි. නමුත් ඒ ඔක්කොම තියේදී තාදාසෙකුත් පෙන්නනවා බුදුජානන් වහන්සේ සමහර අවස්ථාවල් තිබිලා තියෙනවා මට කොන්දේම හරි බන් ටිකක් කියන්න කියලා කියපු වෙලාවල්. එහෙම නැත්නම් මගේ කකුලට බේත් ටිකක් දාන්න ඕනයි කියලා එහෙම නැත්නම් බඩ ටිකක් කොමත් තියෙනවයි කියලා දැනිලා හෝ අනුග්‍රහ කරපු වෙලාවල් තියෙනවා. ඒ නිසා මනුස්ස භාවයක් මනුස්ස භාවයක් බුදුහමරන්ගේ ජීවන චරිතේ පේන්න තියෙනවා. නමුත් දර්ශනීය පේන්න තියෙනවා. මේ මනුස්සකම තිබුණාට ඒකටම යට වෙලා ඒකටම මැරිගෙන ගත කරනවා නෙවෙයි ඒ අදාසින් ඉස්සරහට යන්න හිත තව දියුණු කරන්න පුළුවන් පැති හදාගණ්ඩයි සිද්ධි කෙරුවා නෙමෙයි වෙච්ච සිද්ධියේදී බණ කියන එකයි මේකෙදී පේන තියෙන්නේ. ඒක නිසා භික්ෂුවකට නැත්නම් යෝගාවචරයෙකුට තියෙනවා මේ ලක් වුණා සැපක් වුණත් ඒකෙන් මේ අවස්ථාවක් අරගෙන මේ කොහොමද තමන්ගේ යෝගාවචර ගති එහෙම නැත්නම් මේ මහාන ධර්ම සම්පූර්ණ කිරීමට මේ සැප හෝ දුක ලෙඩ හෝ සුවය පාවිච්චි කරන්න හැටි නිසා හැම වෙලාවෙම එළඹ සිටි සීය අවශ්‍යයි මේ කටයුත්ත සඳහා. ඉතින් මම කැමැති අනික් අයගෙත් මේ සම්බන්ධව තියෙන අදහස් ධර්ම සාකච්ඡාවක නාමයෙන් හෝ ප්‍රශ්න මාර්ගයෙන් ඉදිරිපත් කරනවා නම්. සම්මානයෙන් වශයෙන් මේ දිනාවට පිළිබඳ ඇතරම සුඛනසුනත් මේ බලන තීරණයක් කියන හැටි බව පේනවා. ඒකට මේ සින්තන සැපිටුණක් දැන් අර කියන්නේ යෝගාවචරය කරනොත් ඒ කොයි වේදනාවක් ඒ Tamange සති සමාධි ගුණධර්ම ඒ ඒ ඒ විලාය වැඩ කරන ප්‍රමාණයක්. වැඩිලසින් ප්‍රමාණයක් කියලා කියන්නේ බෑ. ඒ සමහර විට යෝගාවචරය කරන පුළුවන් වෙනවා බොහෝම බරපතල ධර්ම වේදනාවක් වුණොත් විඳගෙන ඉන්න පුළුවන් අවස්ථාවක් එනවා. කිසිම කිසිම වෙහසක් නැතුව හොඳට පැත්තකට බලමින් පුළුවන් වෙලාවක් තියෙනවා. අ තව වෙලාවක් වෙන යෝගාචරය ඒක මම දැන් වේදම දක්ෂයි කියලා හිතුවොත් හිතුවත් එහෙම ඊළඟ මොහොතේ මේ අය යන්තම් මේ කඩි එහෙම නැත්නම් කුඹියක් කියන්නේ ඇඟේ දාලා කොට ඉවස ගන්න බැරි මට තමයි වැටෙන අවස්ථාවක්. මේ නිසා ඇත්තටම අර මේක අර මේ ඒකාවකහ දෙන ළමයි කියන්නේ කොයි වෙලාවෙදි මේක කරන්න ඕනේ කොහෙද මෙහෙම කරන්න ඕනේ කියන්නේ ඇත්තටම මේ ඒ අර සුද්ධිලගේ රැක්ෂාමාජයන් දිනුන තියෙන මට්ටමන තමයි පොරොදෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒක වෙලා තියෙන අර එක දවසක්වත් මේක දරාගෙන ඉන්න ඕනෑ කියන හැඟීම ආව නම් ඌට යෝගාවචර කිව්වට කමන්නේ එක දවසක්වත් වරගෙන මේ ලෙඩේ එනකොටත් ඉස්සලා පැනලා ගිහිල්ලා බෙහෙත් ගන්න හදන එකනේ අපි මේ සංස්කෘතිය වෙලා තියෙන්නේ. නැත්නම් අද නවීන සාක්ෂණේ කියලා තියෙන දොස්තරලා කියන ඔච්චර ප්‍රමාණයක හිටිය මොකද කලින් ආවන හොඳයි නේ කියලා අර මනස තව බය කරනවා. ඉතින් ඒ නිසා ලෙඩේ වෙන්නත් ඉස්සෙල්ලා පොලිමේ ඉන්නවා. ඒ නිසා ලෙඩේකට කවදාකවත් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ සල්ලි කාරෝ ගිහලා පොලිමේ ටිකට් අරන් ඉවරයි. ලෙඩා යනකොට බුක් වෙලා ඉවරයි. හෙටත් බෑ හෙටත් බෑ. අනිත් අනිත් බෑ. මොකද ඒක බුක් කළා. මොකද මේ ලෙඩේ එන්න තියෙන කට්ටිය. ඉතින් මේකෙන් වෙන්නේ කවදාකවත් දැරීමේ ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය පරීක්ෂා කරන්නවත් දෙන්නේ නැහැ. මොකද ශරීරයට සහ ජීවිතයට තියෙන ඒ දැඩි ආශාව නිසා. ඉතින් මේක කවදාකවත් ඉවර වෙන එකක් නෙවෙයි. පද්ධතියක් කවදාකවත් එහෙම නඩත්තු කරන්න බෑ. සීමිත පිරිසක් ඒක විඳිනවා අපි කියන රජපෞල් වල මිනිස්සු නැත්තම් යමක් අමක් තියෙන කට්ටිය කියලා. නමුත් මේ සිරි සාමාන්‍ය මේ සිරි පිරිසලා ඉන්නවනේ. සිරි පිරිසලා තේ සෙල්ලම කරන්න හදනවා. අයි අපිට බැරි. අයි අපි අපි අතපල්ලි වැටලාද? අපිටත් ඕනේ ඒ ඒ අයිතිවාසිකම් ඕනයි කියලා ඉතින් හටක් කරන්න හදනවා මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ බුදුරජාණන් කියන්නේ මේකේ තියෙන යෝගාවචර කමේ හිත හදන එක විතර නෙවෙයි සමාජ පැවැත්මක් කියලා එකක් තියෙන ඉපයි මේ ලෝකපාව ලෝකේ පවතින සත්‍යයක් මේ නිසා අද මේ මේ විදිහට අර කිසිම අනතුරක් හිතට ගන්න නැතුව සියල්ල මොකද රක්ෂණ සංස්ථාවෙන් ආණ්ඩුවෙන් කෙරෙන්න ඕනේ මට තියෙන්නේ ඒක බුද්ධ විදින එක විතරයි කියලා ඒක මේ මේ ලෝකෙන් අපිට වෙනකම් බලන් ඉන්නවා ඉතින් ඒක සංඝයා අතර ගණ්ඩව දෙන්නේ. මොකද සංඝයා කාගෙවත් ලැබෙන කට්ටියනේ. ඉතින් අනිවාර්යෙන්ම මට වෙන්න ඕන. හම්බ කරලා කන්න ගියා නම් ඔය දෙල්ලන්නේ නැහැ. එහෙමනම් අර හොඳ වචනයක් අපේ අම්මා ඉන්න කාලේ කියනවා, ඉතර තමයි කියන්නේ. එහෙම නැතුව ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඕක නෙමෙයි මේ කෝණ මේ කෝණින් තෝරනවා. ඒ වගේම අපි ළමා කාලේ අම්මලා තාත්තලා දෙනකන් අපිට හොඳ මේක ඕන. ඊට පස්සේ හම්බ කරගෙන ගන්න ගියාම දරුවන්ටත් කියන ඕක වෙනුවට මේක බැරිද මොකද්ද ඔය? ඕකම ඕනේද? ආ එතකොට තමයි තේරෙන්නේ අම්මලා අපිට ටොක් වෙන්නේ වෙන දෙයකට නෙවෙයි. කවුරු හරි අපිට දෙන තාක්කල්. කවදාකවත් ඒක වටිනාකම නැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය දිහා බලනකොට හොඳටම පේනවා. නිදහස් අධ්‍යාපන සහ නිදහස් වෛද්‍ය එක දෙනකොට හත්ත පහක් වටිනාකම. ඉතින් ඒක නිසා ධර්මයේ තොච්චරමයි අද වෙලා තියෙන්නේ. නිකම් භාවනා උගන්වනවා රේ මේ කිව්වට පස්සේ කිසිම නෑ. උන ගැනෙනවා හොඳ ගාණක් කියලා දෙනවනම් ආන්න මෙච්චරයි කියලා. අන්න එතකොට අම්මෝ හරි වටිනවා. ඒ හාමුදුරුවොත් හොඳයි. බටේට නම් කොහොමඩක්වත් කරන්න බෑ. ඒ කියන්නේ බෝධිසත්ව වෙලා පස්සේ බුදු වෙන්න. ඉතින් මේ වගේ හරි සෙල්ලම් තියෙන මේක. ඒ අර මේ ඇත්තටම අපේ પરම්පරාවට බේරන්න පුළුවන්ක් නෙමෙයි. ඒක මානසිකත්වයක් තියෙන්නේ. මානසිකත්වයේ හදලා තියෙනවා. ඇත්තටම අපි පුද්ගලයා වශයෙන් ගන්න නරකයි. කෙලස් කියන්නේ ඕනකට තමයි. මේ කවුරු මොන පද ගැහුවත් අපි මේ මිනිස්සු වාසේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ අපි මේකේ සමබර ගතියක් ගන්න ඕනේ එහෙම නැත්නම් අපි මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ කියන එක බුදුජානනාචේ මතක් කරාට ඒක මේ බුද්ධ කෘත්‍යයක් නෙවෙයි. මිනිස්සු දැනගන්න ඕනේ මේ අපි ලේමස් සහිත මිනිස්සු හැම කෙනාටම මේ වගේ සමජීවිකතාවයක් ඕනේ. Tamanda විතරක් මේ උතුම් මුතුනේ කුඩුම්බේ කඩාන ජීවත් වෙන කාලා ජීවත් වෙන එකක් කරන්න බෑ. ඒක කරන්න ගියොත් වෙන්නේ අපි අර අන්ත දෙකේ එකට වැටෙනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න වුණත් ඉවසන මනුස්සයාට ඒක පුත්‍රයන්ගේ විනය පිටකේ සඳහන් කරලා තියෙන හොඳ උපස්ථායකයෙක් සහ රෝගියෙකුගේ තිබියතු ලක්ෂණ ඒ රෝගියෙක් වෙනවන සෑහෙන ඉවසන්න ඕනේ අදාළ කාරණාව උපස්ථායකයට කියන්න ඕනේ වෙලාවට ඒ බේත් ටික බොන්න ඕනේ පත්‍යංගන එක පත්‍යංග වෙන්න ඕනේ ආයේ නොවෙන්න කටයුතු කරන්න ඕනේ දැන් මේකේ නෑ හැමදාම පාටියේ ජීවත් වෙනවා ලෙඩ වෙච්ච ගමන් අයිතිවාසිකම් අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ අතර වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ විෂම චක්‍රයකට වැටෙනවා. මේ විෂම චක්‍රයට වැටෙන එක ඇත්තට මේ භික්ෂුන් වහන්සේ නමක් නැත්තම් ලද්රු කාලේ අපිට දේවල් ලැබෙන වෙලාවේදී වුණත් අඩුවක් නැහැ. දෙයට ඒක තේරුම් ගන්න කටයුතු කරොත් අහිරත් වැඩිය විවේකීව කල්පනා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ යෝගාවචර තත්ත්වයට පස්සේ ලෙඩ වීම උනාට පස්සේ කරන වෙදකමට වැඩිය හෙදකම තමයි මේ සීලය කියලා අදහස් කරන්නේ. සීල කියන්නේ කරන්න ඉස්සර වෙලා ඒ පිළිබඳ ඇහික් වෙන ගතිය. ඉතින් ඒ සීලේ නැත්තම් අර වගේ ලෙඩ වුණාට පස්සේ ඒක දැඩි දැවෙන ප්‍රශ්නයක් මතකවල මිනිසුන් බනවන්න පටන් ගන්නවා. අරක කරන්න මේක කරන්න මේක නෑ අර ආරක්ෂණේ නෑ මේ පහසු ගන්නෑ කොහොමද මේක කරන්නේ කියලා සැලසුම හදලම තියෙන අන්තවාදී ලෙඩුත් එක්ක යන ගතිය. මොහොත මාර ලොකු සංසිඳන කාලේ කිව්වේ 12000ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක කිඹුල්වත්පුරේට වැඩියා. කවුද දැහැටි දණ්ඩක් දුන්නේ? මේ මෙතන වැසිකිලි දෙක හොදා ගන්න බැරුව මැරෙන්න හදනවා 10 15 නේද? එක වැසිකිලියක් නෑ 12000කට. දැහැටි දණ්ඩක් නෑ. දත හොදා ගන්න පොල් කට්ටක් නෑ වතුර ගන්න. වචනයක් සඳහන් වෙලා තියෙනවද කියලා බලන්න පොතක. බුදුහාමුදුරුවෝ කල්පනා කරලු හෙට උදේ මේ මනසෙන් දැන් මේ මගේ ගෝලියෝ ටික මේ කලස් පෙන්නන්න ගමට යන ගහන ඇවිල්ලා. තාත්තා රජුරු එක් එක්කත් නෑ කුක් එක්කත් ඇවිල්ලා කිව්වේ අනේ හෙට ඇවිල්ලා මේ අනේ මේ වෙන කට්ටිය බැන ඔබ වහන්සේ වඩින්න අපේ ගෙදරට මේ මූණ කට හොදාගන්න කියලා කවුරක්වත්. පාත්‍රය දිහා බැලුවා මොකද්ද පෙර බුදුරජාණන් වහන්සේලා කිරුවේ? හොදාගත්ත පාත්‍රය ගත්ත ඉස්සරහට කට්ටියට කිව්වෙත් නෑ වැඩි හිටි පිළි වලට වරෙන් උස පිළි වලට වරෙන් මොකක්වත් නෑ. පුළුවන් නම් කපන් බැරනම් කපන් බෑපුවාම වීදියට ඔබ තමයි දෙන්නේ. ඕවා කල්පනා වෙන්නේ නෑ. ඔක්කොම පහසුකම් අනවල පනවල තිබ්බන ඊගාට කරන්න තියෙන දේ දන්නේ නෑ. ඉතින් කරන්න වෙච්චාන් පස්සේ අපි හිතන්නේ මේ ලැජ්ජාවක්. එහෙම නැත්නම් ඒක නිකන් මේ කෙනහිල්ලක් එහෙම නැත්නම් අනුන් අනුන් නොසලකිල්ලක් කියලා. ඒක නෙවෙයි ඊගාට කරන්න තියෙන දේ බලන්න ඕනේ. ඒව පැත්තක ඊගාට කරන්න දේ කෙරුවට පස්සේ ඉතිහාසගත වෙනවා. බුදුහාමුදුරුවෝ පවා කරේ පාත්‍රි ගත්ත බැස්සා. ඒ මේ දැන් තියෙන පහසුකම් තියුණාට ඊගා මට්ටම කවුරුවක්වත් ප්‍රශ්නයක් නෑ කරතයි. ආන් මේ වගේ ලෙඩක් දුකක් වුණාට පස්සේ තියෙනවා නම් වෙදකම් කරනකොට කමන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? ඉවසපම් පපුව ගෙලපපුව අත ගාගෙන ඉන්න එකයි කියන්නේ මේ පැත්තල උදිය ගත්තා. එතන මොනවා කරන්නේ? සානිත්‍යයෙන් අපි පාරිගණකයේ දින වේදනාව යටපත් කරන්න උත්සාහ කරාට නිකන් ඔළුවක් මොකාවත් ඒක ගැන හිතන අවශ්‍යාවලියක් මොකක් විත්තක් ගත්තා හොඳයි කියලා. අනේ ඉතින්දී අර වරුත්තු දීමේ ශක්තිය අඩු වීමේ ගතියක් ඇති වෙනවා නේද? මොකක්ද මට තේරුණේ ආචාර්ය කියන්නේ. දැන් පරියන්කේදී නම් වේදනාව තරුණ වේදනාවක් තාත් ඔබ යටපත් කරන්න උත්සාහ කරනවා භාවනාව නිසා කියලා. නිකන් සාමාන්‍යයෙන් පොඩි උලුවක් වගේ වාවුත් ඉවක්මක් ආපු එක්කක් ගන්න එන කියලා ඒම අර මානසික තත්ත්වෙනේ තියෙන්නේ. ඒක නිසා සාමාන්‍ය රෝගයක් ආපු ගමන් අනේ මම රෝගී වුණා කියන මතේට වැටෙනවායි කියන එක තමයි මගේ අදහස උන්කක් පිටුමනේ. මේක තමයි මේ මේ උපසමතත් මේ වරණගුවේ අපිට පුළුවන් දෙක වෙලාවකට එහෙම දරාගෙන ඉන්න පුළුවන් එක වෙලාවකට අපි ආපහු යට වෙනවා. මේක කිසිම දෝෂයක් නැහැ. ඒක තමයි මනුස්සකම කියලා. අනිත්‍ය කියන්නේ ඕක තමයි. නමුත් එක දවසක්වත් අඩු ගන්න පරියන්කේ ජීවත් මේ වේදනාව මුලැමැදාක දැක්කලා තියෙනවා නම් එච්චරයි අගේ කරන්නේ. ඊට පස්සේ අහුවෙන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ ටික ටික ටික ටික කරනකොට අර දැරීමේ ශක්තිය වැඩි වීමක් සිදු වෙනවා. ඒ වෙලාවදී අදහස් කරන්න නරකයි. නැත්තම් කාටවත් ඇඟිලි දික් කළා නම් කියන්න නරකයි. ඔබ භාවනා කරන නිසා කේන්ද්‍රී ගන්න එපයි කියලා. එහෙම කියන්න අයිතියක් නැහැ. අපි එක දවසක් දරාගෙන හිටියට පහුවෙන්ද වැටෙනවා. ඒ අනිත්‍යතාවයට ඉඩ තියන්න ඕනේ. අපිට අපි දැනගන්න ඕනේ බුදුරජාණන්සේ ප්‍රතිපත්තියක් මේක තුළ පෙන්ලා දීලා තියෙනවා. ප්‍රතිපදාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් පෙන්ලා දෙන තන අද යම් ප්‍රමාණයකට ඉවසුවා නම් ඒක විශාල හැබැයි වෙනසක්. ඊට පස්සේ යෝගාවචරය කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩි එකක් යොසන එක. ඊට වඩා පොඩ්ඩක් වැඩි එකක් යොසන එක. අර බඩු ටිකක් දාලා මල්ලකට පිරුණාට පස්සේ පොඩ්ඩක් දෙසරයක් පොළවේ අහිනකොට අඩුක් වෙනවනේ. අඩු වුණාට පස්සේ ඒ ටික පුරවලා ආයතන පොඩ්ඩක් අඩු කරන නිසා ආයෙ ටිකක් දාන්න. අන්තිමට බලනකොට මේක කොස් පැටේ වගේ කිටි කිටි තද වෙනවා. පටන් ගන්න දවසේ අඩියේ ඉඳලා පාගගෙන ඉන්න ගත්තොත් ඒ බොරු. ඒ ඒ කියන්නේ මූල ධර්මවාදී. මගේ පොඩි ඇතිකම තියෙනවා කිව්ව ගමන් නැගලා මේ මට දැක්කක්ම තිබුණා. දැක්කක්ම කියන එක දත ගැලුවා. තව දත ගැලුවා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේක හරියට ගන්න වෙයි කියලා. ඒක දැක්ක දැන් දැක්කක්ම ආවා. ඉතින් දැක්කක්ම ඒ මං සූදානම් වෙලා හිටියේ මොකද දැක්කත් මේ යන්තම් හැදෙනකොටම මෙනෙහි කරන්න පටන් ගත්තා. ඊතරදී වෙච්ච කෙලස් වැඩිසන එක. ඊට පස්සේ දැන් මේක වැඩි වෙන වැඩි වෙන වැඩි වෙනවා දැන් පඩයන් ඉන්නේ බෑ දෙන් ඉන්නේ දාගත්තා මේ දින දාගෙන දැන් වැටිලා ඉන්නවා මේ අර මෙහෙම ඇත්තටම අඬු ඒක හරියම මේ අඬුවකින් මෙහෙම මෙහෙම තද කරනවා වගේ හදවත දැනෙනවා ඒක. මේ දාන්නේ ඉතින් වැඩි වෙන දොරවගෙන ඉන්නවා මොකද දොර අරගෙන ඇතුළට ඇවිල්ලා කට්ටි වාද කරනවා. කොහොම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මම හිතන්නේ පැය 4 5ක් විතර ගත කරනවා. මේ හන්දවරුම ගත කරා. ඒක දැන් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉවසන්ටම පරිමට්ටම දැන් ඒත් මම ඉන්නවා දැන්. ඒක කරන්න දැන් නැතිකමට දැන් ඉන්නේ. හැබැයි තරහා නෑ කොහොම හරි. ඒ වාසිය තිබුණා. ඒ වෙනකොට ඒ පාරම නොහිතුව අවස්ථාවක උගලන්දියා වගේ කුස් ගාලා එහෙම ගියා. ඇත්තටම ඒක ඊට පස්සේ අ සමහර ඒ නිසා උනාද කියන්නේ මම දන්නේ දැන් මට කවදාවත් දැක්කම කෙනෙකුටම අර එන්නකොටම නිකන් අහන ගතියක් එනවා. ඔය අහන ගතියට හිත දාපු ගමන් ඒ අර ඒ අර ඒ ඉදා කරපු දේ හින්දාද කියනවා කියන්නේ මේ දාපු ගමන් ඒ දැක්කම නැති වෙනවා. ඒ නිසා සාමාන්‍ය සත්‍යක්කමතේ කෙන්දා දෙවීමටයි ඇත්තට හේතුව බය වෙන්න ඕන දේවල් නෙවෙයි. මේ නිසා මොනවද? දැක්කම කෙන්දා දෙවීමේ වාසිය තමයි ගන්නෙ. උන්නේ පරි පපේ කැපුණා වන්න වහන්නේ. ඒක නෝ එහෙම නැත්නම් ඇත්තටම ඔක මම හිතන අත්දැකීම් වලට පුළුවන් වැඩ කාටවත් මේ හරි වටිනවා කියලා. උසරණ අපි සාකච්ඡා යන වේදනා කියලා අපි වේදනා කියන එක බුදුහාමුදුරු සුඛ වේදනා කියන පැත්තෙන් ඕක අදාළ වෙනවා. ඔය ඇත්තට මේකේ මේකේ දන්දන් කරලා තියෙනවා විඳවල දුක් වේදනා කතාවක් මේ වික්ෂේපේ සඳහන් කරලා තියෙන්නේ. ඒ ඇත්තටම ගොඩක් වෙලාවට යෝග ජීවිතයේට වක්‍ර මාර්ගෙන් ක්‍රියාත්මක කරන සුඛ වේදනාවේ කියන්නේ බොරුවලක් විදිහට ඇති වෙලා ඒකට නිකාන්ති කරලා. ඒ කියන්නේ කාමරාග අනුසයෙන් මේ දුක් වේදනා වෙනකොට තියෙන පටිඝානුසය යටින් හැඩ කරන මේක. ඉතින් අර මේ පටිඝානුසයේ තියෙන මේ භයානකම තමයි ඒ පටිඝය බොහෝ විට ප්‍රඥා විදියට පෙනී හිටිනවා. පටිඝයමයි ලෝකේ ප්‍රඥාව ඇති වෙලා තියෙන්නේ. මේ ඇති වෙන හිගේ මේක නැති කිරීම මේක කණ්ඩෝන කියන හැඟීමෙන් තමයි සෑම ශිල්පයක්ම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අර පටිඝය අනුව ක්‍රියාත්මක වෙනකොට Tamande හිතෙන්නේ ඒක කළ යුත්තක් මම බලන්න නැත්නම් කවුද බලන්නේ. මේක තමයි දැනුම. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා පොත් ලියනවා. මේම නෙමෙයි වේදනාවක් ආපුවාම මෙන්න මේ බේත ගන්න එනකොටම ඕක නැති වෙනවා. ඊට පස්සේ මේක කරන්න පුළුවන් කියලා ඒක දැනුමක් වාටපත් කරගන්න. නමුත් අර මේ දුක් වේද සුඛ වේදනාව එක නැතුව නෑ. ඒ විදිහටම තියෙනවා. මොකද හේතුව මේ රාගානුසය වැඩ කරන නිසා. නමුත් රාගානුසයේදී අර වගේ මේ වංචනික වැඩ ඉන්න තියෙන ගතිය අඩු නෑ කියන්න බෑ. මොකද ඒව උපක්ලේශ පාඩපත් වෙන්න ඕන තරම් ඉඳී තියෙනවා. ගොඩක් වෙලාවට මේ දුක නැති කිරීමේ දැන් පරිණාමවාදය විස්තර කරනකොට ස්වභාවික වරණයේදී මනුෂයා කවදාකවත් ලැබපු ජයග්‍රහණ පරිණාමයේ සඳහා පාවිච්චි කරලා නැහැ. සතුරා සහ පීඩාව තමයි පරිණාමයේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරලා නැහැ වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ යන්ත්‍රයේ ස්වභාවයෙන් ක්‍රියාත්මක කරන්නේ අනතුරට තමයි. ජයග්‍රහණදී ක්‍රියා කිරීමේදී අපි අන්ධබන්දයි. මොකද ඒ අනුව නෙමෙයි අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ස්වභාවික වරණේ පැමිණිච්ච අරමුණ කියවන්නේ ජීවිතේට තර්ජනයක් වෙනවා නම් තමයි. ඒක නිසා මේ දුක තාම ගැඹුරට කියලා බහිනවා. සැප බොහෝම ඉහළ මට්ටමේ ඉතින් හරිය ගියාට පස්සේ පාටියක් දන්නවා හරිය මේක එච්චර මහා දුරදි කියන දේවල් නැහැ. ඉතින් ඒ නිසා මේ දුක් වේදනාව පිළිබඳව දුක් වේදනාවෙන් අපේ තියෙන කෙලෙස් මට්ටම් තුන සාමාන්‍ය සැප වේදනකට වැඩි ගැඹුරකින් අල්ලන්න පුළුවන්. අපි කිව්වට තණ්හාව තමයි ප්‍රධානම මේ සංසාරට බැඳින බැම්ම කියලා ඒ තණ්හාව සහ මේ ද්වේෂය දෙක දෙන්නම එකම පදනමෙන් පටන් අරගන්නේ ද්වේෂ ඥාන පදමකට වැටෙනවා ඥානී ක්‍රියාත්මක කරනවා ලෝකායත ඥාන වලට යනවා ඒක නිසා තණ්හාව ද්වේෂය අතර තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්න බැරි වෙනකොට තමයි අපිට ඔය ගොඩක් කලාවට গুপ্তයි කියලා කියන්නේ මේ ධර්මයේ බුදුහාම කියන කාරි গুপ্তයි කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා වේදනාව කියනකොට සිංහලයේ අපි ගන්නෙම දුක් වේදනාව තමයි. දුක කියන මේ විශේෂණ පදේ ඕනෙම නැහැ. වේදනාව කියනකොටම දුකම තමයි දැනෙන්නේ. නමුත් බුදුරජාන්සේ වේද කියන වචනේ පාවිච්චි කරන්නේ මේ අනු අනු අනු අවබෝධ නෑ බෝධ නෙවෙයි වේද කියන එක තියෙනවා වේදගු අනු ඒ වගේ වේදේම ඥානය කියලා පාවිච්චි කරලා තියෙනවා. දැනුම කිය වේද ශාස්ත්‍රය කියලා කියන්නේ දැනුමටම අවබෝධ අවබෝධ නැ අනුබෝධ අනුවේද ඒ වගේ ලස්සන වචන මේ වේද කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා නිවනට සම්බන්ධ කරලා. ඉතින් ඒ නිසා මේකෙදී හැම කෙනාටම කිසි කෙනෙකුට කියන්න බෑ අපි මේකේ අංග සම්පූර්ණයි කියලා. නමුත් මේ බාල දක්ෂකම එහෙනම් භික්ෂුත්වය මේකෙදී දැරීමේ ශක්තිය මතින් තමයි ගුණේ වැබලෙන්නේ. ලෙඩ රෝග ප්‍රශ්නින් හෝ එන කරදර මතින් නෙවෙයි. ඒවා දරා සිටීමේ හැකියාව තියෙන තියෙන්නේ මේ පුද්ගලයා ඉන්නේ ඉන්නේ මේ තල තුනා කෙනෙක් එහෙම නැත්නම් මේ මෝරච්ච කෙනෙක් එහෙම නැත්නම් કોઈ පරිසරයටත් ගැලපෙන કોઈ කාලයටත් ගැලපෙන કોઈ තැනටත් ගැලපෙන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ ඒක පුහුණුවකින් පමණක්ම එන එකක්ද පෙර පිනකින් එන එකක්ද කියන එක කියන්න බෑ. සමහරුන්ට ස්වභාවයෙන්ම ඔය බේඩන් පවල් සාමිතුමා එහෙම හොඳ සැපසහිත වැඩිච මිනිස්සේ බුදුහමදු කියලා නෙවෙයි. එයා ලෝකයට ඇති කරා මේ ව්‍යාපාරය එළඹ සිටින්නේ කියලා. සූදානම් ශරීරයෙන් පටන් අරගෙන ඉඳපු ගම මේ සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලිවල කැලේට ගිහිල්ලා ලද දෙයින් ජීවත් වෙන පුරුදු වෙලා. ඒකට සම්මාන දෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ මිනිසුන්ට තිබිලා තියෙනවා මේ එක්කෝ පෙර ආත්මික හොඳ දක්ෂ භික්ෂුවක් හරි මොකක් හරි වෙච්චි මේකක් වෙන්න ඇති. නමුත් අද භික්ෂුන් වහන්සේලා තුළ ඒ තියෙන ලාභ සත්කාර වැඩි වීම නිසා ඇති වෙලා තියෙන මේ මේ පටලවිල්ල නිසා භික්ෂුන් වහන්සේලා තුල හරියට ඒ ගුණය අඩු වෙනවා. ඒගොල්ල කියන්නේ භික්ෂුවගේ අයිතිවාසිකම්. භික්ෂුවගේ උරුමේ. ලංකාවේ බුද්ධ ආගමට බලපාපු ලංකාවේ ලියවිච්ච හොඳම පොත විදිහට පෙන්වන්නේ භික්ෂුවගේ උරුමේ කියන පොත. ඔය වල්පොල රාහුල හාමුදුරන්ගේ ඊට පස්සේ පෙන්ලා දීලා තියෙන ඊට පස්සේ කොච්චරක් භික්ෂුන් වහන්සේ ආධ්‍යාත්මික දේවල් පැත්තක දාලා භෞතික දේවල් වල උරුමේ ඇති කරගන්න. ජාතික හෙළ උරුමේ මොකද? ඔව්ව තමයි. ඒක අරගෙන ඉතින් භික්ෂුව පෙරට ගත්තා. සානදේකේ මේ අනිකටු දැකීම තමයි දැන් ඇත්තටම ලංකාවේ දෙවීම කියන්නේ හොඳම දේ ලැබෙන භික්ෂු මහතෙරුන් තමයි. එහෙමම නම් කියන්න බෑ කරදර වලත් හොඳ මේක හම්බ වෙනවා. සංකේතම කියන්නේ අනිකට නම් දෙහෙම තියෙද්දිත් ඇත්තටම ඒවා එක්කම පැත්තක දාලා කියන්නේ එක්කම නැටක් දාලා ඒවා බාර ගන්න නැතුව කියන්නේ ඒක ඔබිෂාමින් විශේෂ මහතෙරුන්. ඒකත් හරි වටිනවා. ඒකත් ඇත්තටම එදත් එදත් අදත් බොහොම කලාතුරකින් තමයි. ඒක කියන්නේ සාමාන්‍යයෙන් දල ඇත්තු උන් ඉන්නේ කැලේ මහා මැද. එහෙම නැතුව පෙරහැට ගින්න ඇත්තු බලලා ඇත්තු දැක්කයි කියන්න බෑ. ඇත්තු බලන්න ලාහුගල යන්න ඕනේ. එතකොට දකින්න පුළුවන් දල තියෙන ඇත්තු ඉන්නවා. ඉතින් ඒක බුදුරජාණන්සේ වහලා තියෙන දල තියෙන නැතයි නැතයි ඔක්කොම සම මට්ටමේ තියලා තියෙනවා. නමුත් මේකේ අර තල තුනකම නැත්තම් ඒකේ තියෙන මේ ගරුගාම්භීරත්වයේ තියෙන්නේ සැප පහසුකම් වල නෙවෙයි. දරා සිටීමේ ශක්තිය මත. දරා සිටීමේ ශක්තිය ඇති කෙනා තුළ තමයි මේ දරා සිටීමේ ශක්තිය තුළ නැත්තම් කාර්යයක් වෙනකොට ඉවසීමේ ශක්තිය තුළ දසපාරමිතාම එක චිත්තක්ෂණේ පිරෙනවා. දසපාරමිතාම පිරෙනවා. හුදුවට සලකලා බැලුවොත් දසපාරමිතාව තියෙන උත්කෘෂ්ඨම දේ දාන සීල නෙක්ඛම්ම සේරම යමකට ප්‍රතික්‍රියා නොකිරීම තුළ හැබැයි මේ ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වන ප්‍රතික්‍රියා නොකිරීම තුළ දසදම ඒ කියන්නේ ඔය මේවා සේරම් පිරෙනවා. ඒක තමයි ඔය තලස්ථානි කියලා කියන්නේ. එහෙම නැත්නම් තේර කියලා කියන්නේ. අවුරුදු 5 10ක් 20ක් ගියාට පස්සේ නවක මජ්ජිම තේර කියලා නම් දෙනවා. ඒ කියන්නේ එතකොට නමක් ඇති කරන තියෙනවනේ ගැටිලා කරන්න බෑ. ගැටේ ගැටිලා ගියොත් වෙන්නේ එහෙම මේ අඬු කඩු කඩාගෙන තුවාල කරගන්න වෙනවා. gediya පිටින් ඉන්න නම් අර මම නෙවෙයි මගේ නෙවෙයි කියන සංකල්පය. එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව. එහෙම නැත්නම් ওই අරණ ප්‍රතිපදාව, සාමිච්ච ප්‍රතිපදාව. Tamandම මේ බුද්ධ ඥානසේ කියන දේ තුලින් මේ ගොඩනගා ගන්න වෙනවා. Tamange මේ චරිතේ ගොඩනගා ගන්න වෙනවා. ඒක ඉතින් එච්චරම මේ මොකද්ද කියන්නේ? ලේසි වැඩක් නෙවෙයි. ඒක ලේසි වැඩක් නෙවෙයි. මල්ලකේ නයිසන්නස් කියන දෙක එක නේද? අතන මල්ලකේ කියන මොනවද කියන්නේ? හරි මහා දුමාකාරී විදිහට සැපෙන්නේ නැහැ කියලා මම එකතියක් තමයි ඔය පරණ ගෙලිකරයන් දෙක යනවා එනවා. ඒ කියන්නේ මම පැත්තට තියෙන වාහන නමුත් ඒ සම්මත ඒ පරණ වාහනේ පාවිච්චි කරනවා. ඒක ධාය සභාව කියන මේ ගැලපෙන්නේ නැහැ. අපි අරන් දෙන වාහනයක් මහලුමනේ. ඉන්නේ තියන් දෙන වාහනයක් තියෙනවා මේ ඇති. ඒක ඇත්තට මේක දැක්කම හිතනවා මෙහෙමද කියලා. මේ කියන්නේ අපි හිතන්නේ හිතේ නෙවෙයි ඇත්තට මෙතන තියෙන්නේ. ඒ කවුරු කියන්නේ හලත් ඔහම ඇති කියලා. නමුත් ඒක ඒක පුදුමයි යනවා. ඒක තියෙනවා. ඒක තියෙන බලුවා අපි කියන්නේ ඒවා වාහන කියන්නේ උතර ශ්‍රවණාංශේ ඒවා ඔක්කොම තියෙද්දි. ඇත්තට ඒවා ඔක්කොම තියෙද්දි මේ මට මේ යටි කියලා කියන එක ඇත්තට මේක තමයි වටිනා. දැන් භාවනා කරනවලු. භාවනා කරන පටන් අරගත්තලු. කිව්වල මේ දේ කර කර ඉඳලා ඉන්න උත්සව වලටම නාකි වෙනවා. ඒක හරියන්නේ අපි අපේ මේ භාවනා කටයුතු කරන්න ඕනේ කියලා. භාවනාවත් කරනකොට අර ඒ ඒ ස්වාමීන් වහන්සේ ඕමනේ තව પરම්පරා 3 4ක් ගියත් ඔය ඇති කරගත්ත නම නරක නාමේ නැති කරන්න දැයෙන කාලයක් යනවා. හැබැයි ඒ නිසා නාගදී ගියාම අනිත් පොඩි ආම්නාවට කියවම ඉතාවු නමයි කිව්වා. ලොගාම්ලු විග්‍රහනට මේ කිව්වා මේ දිවල් යුද්ධ කරන්න ගියා. කියලා ඒතොල්ලා හොඳ කාර් එකක් තිබ්බ ගිය සැරේ නම් තිබ්බේ නෑ මේ. ඇජුලේ මම ගාව මේ කාර් එක ගෙනියන්න. අපේ ලොගාම්ලු තමයි ගෙනියන්නේ කිව්වා. පොඩි ආ ලොගාම්ලු කාර් එකක්. ඒ ලංකාව විතරයි ප්‍රශ්නේ තියෙන්නේ පිටරට ආම්දුරට ලයිසන් නැතුව කොහොමද ඉන්නම් බෑ හැම පන්සලෙම කාර් ගත්තේ නේ ආම්දුර එළුව නැත්නම් කවුද ඩ්‍රයිවර් තියාගන්නේ ඒක ඒක ඔය ලංකාවේදී මොහොතේ මෙහා පැත්තේ තියෙන ප්‍රශ්නේ එහා පැත්තට ගියාට පස්සේ ඒ මොඩේ ගෑනේ ඒක ඒක ප්‍රශ්නේ ඈ නෑ ඉතින් මාව එලවනවා ඒක නිසා. <laughs> මේ ඇත්තටම අපි පැත්තක ඉඳලා කියන්න බෑ පැත්තක ඉඳලා කියන්න බෑ කියන්නේ ඇත්තට මේ ඒ ශ්‍රවණය තමයි ගන්න ඇත්තටම මේ. ඒක කොහොමද කියන්නේ? ඒක දැන් උදාහරණයක් ගත්තම මගේ සැරේ මම මෙහෙම ඇත්තටම මම මම හිතන්නේ සුබෝද. මම හිතනවා මම ඇත්තටම මම හිතත්තට මෙතෙන්ට දාපු ශ්‍රවණයදී මම පස්සේ පෙරද මේ මෙහෙ විතරේ යනකොට පෙරද ශක්ති අවශ්‍යක තොරණ කීච්ච කරන්න ගිහලා දැන් එකපාර නම කිව්වා මේ දැන් තොරණ කීච්ච කරන්නේ මේ පෙරදින සුභාකරාන්තිපති කියන නම කිව්වා. මට හරියට තරහ ආවා. මට තරහ ආවා ඒකමාරම යකෝ මෙහෙම නමුත් ඇත්තම මේ සම්මාසය ඇත්තම මේ එහෙම අවස්ථාවල් මුහුණ දෙනවා. ඒක ඒක සම්මිතික දෙයක් නෙවෙයි. කියන්නේ උත්තර ආවා. අපිට තමයි වෙන්නේ මේක මේ නොකල යුත්තක් කියලා. මොකද කියන්නේ ආයෙත් කිව්වා කියන්නේ කතා කරනවා. ඒ නිසා අපි ඇත්තම විසුණුසලා හරි පුදුමයි කියලා ඇත්තටම බෑ. මනින්න බෑ. නමුත් අර අර වගේ දේවල් පේනකොට අපිට ලොකු මේ දැන් මේ මම කියන එකේ මල තිබුණා නේද තියෙද්දි අපි බේස් එක තියෙද්දි ඒවා තියෙද්දි එතන වෙලා තියෙද්දි ඉන්නවා කියන එක ඇත්තටම අදින්නවා කියන්නේ ඒක ඒක අනිපතක් තියෙනවා ඒ කියන්නේ මේ මේ තමල්ලා නිහතමානිකම තියෙද්දි අන්තිම සුඛෝභෝගය පාවිච්චි කරනවා මිනිස්සුන්ට ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕන එහෙමත් જાතියක් ඉන්නවා ඒක හරිට වැඩිය බොහොම දක්ෂයි අන්තිම නිහතමානී ඒනට මිනිස්සුන්ට පෙන්වන්න හදන එහෙම නෑ මමත් ඉඳපු ගාම මේ අරක කරනවා මේක කරනවා කියලා පෙන්වන්න ගන්න. පෙන්වලා ගිහලා ආයේ ඒ කට්ටිය ගියාට පස්සේ ওই තිබුණු පරණ විදිහට බංගිරේ බුලත් එක කොටාන පැත්ත කරලා නිකන් ඉන්නවා. අර මිනිස්සු ආවට පස්සේ ඊට පස්සේ දමලා ගහනවා අයියෝ මෙයා සවුත් වෙලා ඉන්නේ කියලා ඒ ලොකු ලාභයක්. උඹලට ඕන නම් බලා මන ගනිලයි කියලා ඒ විදිහට ඒ ඒ දෙකම පාවිච්චි කරන නිසා අර අවිසිච්ච ලෝකේ හරියට මැද පාවරේ කඹ යන හැටි දන්නවනේ හැම සිද්ධියකම හාස්‍යයක් තියෙනවා. ওই මොනම ධර්මයක්වත් නැහැ. ඔව ඇතුළේ තියෙනවා මිනිස්සු එක එක නා කරන ආකල්ප කරන හැටි. ඉතින් ඊට පස්සේ තමන්ට කරන්න දෙන්නේ මනස එනකොටම අර බුදුරජාණන්සේ මේ බලින්ද මේ මස් මාළු කන කතාව කියන්නේ බමුණෙක් යනකොට බුදුරජාණන්සේ කැඳ ටිකුයි මස් ටිකුයි තියාන මස් කැල්ලක් ගන්න කැඳේ කිව්වෝ කකා හිටියා. අර මිනිස්සයාට මොකුත් නැහැ කියන්න දෙයක් නැහැ මේ පේන්න තියෙන්නේ. බුදුරජාණන්සේ ඒ සිද්ධියක් ඇති කරගන්නවා. ඊට පස්සේ මොන තරම් hina යනවද බුදුරජාණන්සේ මස් කැල්ලක් කකා ඉන්නවා දකින්නට නැත්නම් නැත්නම් අර කතා මාතෘකාව මතුවෙන්නේ නැහැ. ඉතින් එතකොට පේන තියෙන්නේ බුදුන්ස හොඳම ඩිරෙක්ටර් කෙනෙක්, ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මිනිසුන්ට පෙන්වන්න ඕන දේ නියම ජවනිකාව රඟපාට දන්නවා. ඒකත් තියෙන්න ඕනේ. ඒකත් ඒ හොඳම කාන්තාවක් කවුරුත් 16 ක විතර කෙල්ලක් තියාගෙන දැන් මයි ළඟ එහෙම පවන් හැලුවොත් එමේ මට කී දේ කීර්ෂයක් කරාද කියලා මට හිතෙනවා. බැරි වෙලාවත් මට පුළුවන්කම තිබුණත් 이르දි ප්‍රාතිහාර්ය පාන්න කවුරු හරි මයිලක පවන් හලන්න දැම්මොත් මම නම් කරන්නේ 16 දෙන්නෙක් ගන්න දෙපැත්තට 32 එකක්. එහෙනම් දෙපැත්තෙන් පවන් හලන්න දානවා. එතකොට මේ මේ මේ තියෙන මොනවද මේ හොල හොලොප්පන් ටික හොල්ලලා යන්න ඕනේ. එතකොට මිනිස්සු අර මේ මාත් අර සුබතරම් හැමදෙර කිව්වා වගේ අතල දාලා නිකන් අයියෝ ගන්න දෙයක් නැහැ කියලා. හරිම ලේසි. ඔය ආසාවෙන් හරි කරුකට ඉතිකලා පස්සේ මැදිනට වැඩිය අපෝ ඔයත් ගන්න දෙයක් නැහැ කියලා අතල දාපු දවසේ තමන්ගේ මන අපි ඉන්නවා. ඒව උපක්‍රම. ඒවට කියන්නේ මේ ප්‍රයෝග ඥාන කියලා. ප්‍රයෝග ඥාන ඒක බුදුරජාණන් හරියට පෙන්ලා දීලා තියෙනවා. හොඳයි මම අහනවා මේ මේ මෙල්බන් පැත්තෙන් මේ මොනවාරි කියන කරන දේවල් එහෙම තියනවාද කියලා. අප්‍රසන්න හසනික ප්‍රශ්නයක් කෙනා. ප්‍රශ්නයක් තියෙනවා අහන වාදෙකින්. ආ. මේ සංස්කාරය සංහත දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මේ තියෙන සංස්කාර ඊට පස්සේ ස්කන්ධ පහේ තියෙන සංස්කාර වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? ඒකම ඔබ වහන්සේගේ කලින් බණක සඳහන් වුණා කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර කියන ඒවා ඒවා ස්කන්ධ පහේ සංස්කාර වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. අතරම සංස්කාර කියන එක විස්තර කරනකොට පැතිකඩවල් හතරක් විස්තර කරන්න වෙනවා. තුනක් තමයි විස්තර කළේ. අවිජ්ජාපච්ච සංඛාර කියලා එක පැත්තක් තියෙනවා. ඊට පස්සේ සංස්කාර ස්කන්ධය වශයෙන් එකක් තියෙනවා. ආය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා එකක් තියෙනවා. ඒ වගේම මේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනන්ජාපි සංකාර කියලා තව පැත්තක් තියෙනවා. ඉතින් මේ අපිට පේන්න තියෙන්නේ මේ මේ සංස්කාරවල විවිධාංගීකරණය වුණාට පස්සේ පැතිකඩ හතර තමයි දැන් ප්‍රශ්න තියෙන්නේ අපි මේවා එකම පදනමෙන් අරගෙන අතු හතරක් විහිදුනාද නැත්නම් මේවා එක එක කෘත්‍යයන් කරන්නේ කොහොමද කියලා මේ හා සමානම ගැටලුවකට මුහුණ දෙනවා විඥාන කියන පදේ තෝරන්න ගියත් ওই සංස්කාර වල වගේම සංස්කාර වල වගේම මේ ත්‍රිපිටකයේම තියෙනවා අර්ථ ඡායාවල් තුන හතරක්. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා Tamanට වඩාම ප්‍රකටව ප්‍රසිද්ධව පේන තැනින් බහගෙන ඇතුළට ඇතුළට යනකොට පේනවා මේ සංස්කාර වල තියෙන්නේ සංස්කාර කියලා කියන්නේ එකක් ඒකෙන් පිහිටෙන අතුපතර තමයි මේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නිසා ඒ පටිච්චසමුප්පාදේ ඕ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝනස්ගේ ලයින් එක කට් නකොට. මේ සංස්කාර කියන පදේ ওই කියපු විදිහට අර්ථචාවල් හතරක් සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙනවා. එහා සමානම සමාන්තර ගතියක් මේ විඥාන කියන පදෙත් තියෙනවා. ඉතින් ඒ නිසා මෙවුවා සාමාන්‍යයෙන් පේන්නේ කාපට් එක යට තියෙන කෙලස් තණ්හාවට එන්න ඉස්සලා තියෙන ඒවා විචපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා අන්න ඔතෙන්ට එනකන් දේවල් තියෙන්නේ හිතේ තිරෙන් පිටිපස්සේ. ඉතින් ඒක නිසා අපිට ඒක අනුමාන ඥාන වලින් තමයි අල්ලන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සංස්කාර කියන පදේට අර්ථ ගොඩාක් තියෙනවා මේක හුඟක් මේ තදින් බලපානවා මේ සංස්කාර කියන ಪದය ඉංග්‍රීසියට දාන්න ගියාම ඉංග්‍රීසි දාන්න ගියාම ඒ තියෙන පසුබිමට සාපේක්ෂව තමයි සාකච්ඡා කරන්නේ නමුත් අපි මීත්‍රිකල අපි ඊයේ ඉවර කෙටුවේ 13 වෙනි රිට්‍රීට් එක ඒකදී මුල් කරපු රිට්‍රීට් වල ගොඩකදී ඒ සංස්කාර කියන එක පිළිබඳව දවසක රිට්‍රීට් එකට දවසක් හෝ අරගෙන මුදුවටම සාකච්ඡා කරා ඒක නිසා මම හිතන්නේ අලුත් බණ මේ ඉන්ටර්නෙට් එකට එනකොට ගොඩක් වෙලාවට මම මේ වෙලාවේදී කෙටියෙන් කතා කරනට වැඩිය විස්තර දැනගන්න පුළුවන් වෙයි. ඉතින් දල වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ මේ සංස්කාර කියලා කියන්නේ හිතේ චෛතසිකයක් විඥානයේ විසින් අරගෙන චෛතසිකයක්. ඒ චෛතසිකය චෛතසික ගොඩක්. චෛතසික 52ක් අපි ගණන් කරලා ගත්තොත් එහෙම වේදනා සංඥා දෙක අයින් කරපුවා ඒ ටික සේරම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. එතකොට ඒ සංස්කාර ස්කන්ධය කියන එක ඉස්කෝලේ පන්තියක් වගේ නම් මේ මේ ළමයින් අතර ඉන්න මොනිටර් වගේ වඩු පන්තියක නායකයා වගේ ඉන්නේ චේතනාව තමයි. ඒ නිසා හුඟක් වෙලාවට අபிසංඛාර අபிසංචේතනා කියන ඒවා සමාන වශයෙන් සලකලා තිනවා. ඒක නිසා මේ විඥාණය තෙන්ඩ ඉස්සර වෙලා අපේ ඇහැට කන්ට නාසයට දිවට ගැටෙන සෑම පංචේන්ද්‍රියට ගෝචර වෙන අරමුණු සේරම විඥාණයට යන ඉස්සලා පෙරලා දෙන්නේ සංස්කාර වලින් තමයි. ඒ පෙරන්ඩ ඉස්සලා අවිද්‍යාව Tamange බලේ පාවිච්චි කරනවා. ඒ නිසා අපි ළඟට එන සියල්ලම ඇති හැටි අපි කවදාකවත් දකින්නේ අපි දකින්නේ අපේ චේතනාවට අභිරුචියට ගැළපෙන ටික විතරයි. ඒ නිසා විඥානයේ පහළ වෙන්නේ ස්වභාවික සංවේදන මත නෙවෙයි තෝරලා බේරලා දෙන මේ සංස්කාර විසින් පෙරලා දෙන යම් යම් ගැති වෙච්ච රුචි අරුචිකම් කොට ගැති වෙච්ච පෞරුෂත්වයට ගැති වෙච්ච සංඥා ටිකක් මේ අරමුණු ටිකක් අරගෙන. ඒ නිසා විඥාණයට කවදාකවත් දොස් කියලා වැඩක් නැහැ. මොකද විඥාණය ළඟට ඍජු තොරතුරු එන්නේ නැහැ. ඒන එක මකන්නේ නැත්තම් පෙරන්නේ මේ චේතනා තුලින් තමයි සංස්කාර තුලින් තමයි ඒ නිසා බුදුරජාණන්සේගේ ප්‍රතිපදාවේදී මේ සංස්කාර හඳුනාගෙන ඒ සංස්කාර ಜಾති දෙකක් තියෙනවා. අචේතනික සහ සචේතනික කියලා අසංස්කාරික සසංකාරික කියලා මේක අභිධර්මයේදී සඳහන් කරනවා. අපි සීලේදී වගේ තැන් වලදී සසංකාරිකව කරන හිතලා කරන සතුන් මැරීම ආදී දේවල් නැත කරනවා. නැත කළේවලා මේ භාවනාවට සමත භාවනාවට ගියාට පස්සේ වර එක පේනවා නතර කරපිවා හිතලා නතර කරපිවා නතර කරාට ඉබේ කෙරෙන ප්‍රවාහයක් තියෙනවා කියලා. එව්වට කියනවා අසංස්කාර කාය විඤ්ඤාති අසංස්කාරික වචී විඤ්ඤාති අසංස්කාරික මනෝ විඤ්ඤාති කියලා. සමහර වෙලාවට කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන මේ පද වලට සමානකමක් තියෙනවා. ඒක නිසා භාවනා කර කර ඉන්නකොට ඉඳපු ගමන් අත ගැස්සෙනවා. ඉඳපු ගමන් ඇඟ පුරා කුඹි දුවන වගේ දැනෙනවා. ඉඳපු ගමන් කටේ කියලා වැగిරෙන්න යනවා. ඉඳපු ගමන් එක එක දේවල් පේනවා. ඉතින් මෙවුවා කිසිසේත්ම ඉඳුරන් හරායනෙව නෙවෙයි අසංස්කාරික වෙන දේවල්. සර්වඥාන්සේ මෙතෙන්දී උත්සාහ කරනවා අර ඍජු ඇහැට දැකලා කනට නාසයට දිවට දැකලා කරන දේවල් අනිත්‍යයි අනාත්මයි කියනට වැඩිය මේ අසංස්කාරිකව පහළ වෙන මේ සංඥා ටිකේ නিত্য නැති බව ඒක තමන්ගේ පාලනයක් නැති නිසා මනාපිජට හිටින්න නිසා ඒක තමන් දාස භාවයටපත් කරන නිසා දුකක් බවත් අනාත්ම බව දකින්න කියලා කියනවා සාමාන්‍ය ලෝකයේ තියෙන ඍජු අරමුණු වලට වැඩිය. ඒ නිසා ඍජු අරමුණු තම්පත් කරගෙන තම්පත් කරගන්නේ සමාධියෙන් කය එහෙම මැටි පිළිමයක් බවට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ කය එහෙමම මේ කාය සංස්කාර සංසිද්ධව ගන්න ඕනේ. සංසිද්ධව ගත්ත පස්සේ ඕන නැටිල පටන් ගන්න. අන්නේ නටන්නේ එන දේවල් හැමදේම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න හදන්නේ ඒ මතට චේතනා පහල කරන්න එපා. මේක මම කරන දෙයක් හෝ මගේ මනාපයක් නෙවෙයි. ඒක නිසා මෙව ගණන් නොගෙන සිටීමේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ මම මාගේ නොකීමෙන් ඒ යෝගාවචරයට කෙලින්ම හම්බෙන ඇස් අරගෙන පේන රූප වලට වැඩිය චිත්ත රූප විශේෂයි අනිත්‍ය භාවය බොහොම ප්‍රකටයි. ඒ වගේම ඒව Tamanට මනාප විදියට හිටින්නෙත් නැහැ ආත්මගතියක් නැහැ දුකටම හිටින්නේ. ඒ නිසා මෙව්ව ඉස්සලා අල්ලගන්න කියලා කියනවා මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි. එතකොට ආසංස්කාරකෝ සිද්ධ වෙන වචී විඤ්ඤාති මනෝ විඤ්ඤාති වලට යනකොට මේක මීටත් වඩා ඉතාමත්ම වාෂ්පශීලී ඕන විදියට මේන දේ හොඳයි කියාගන්න නරකයි කියාගන්න තම තමන්ගේ මේ හැදියාව තමන් ළඟ තියෙන සංඥා පද්ධති වැඩ කරන හැටිත් අර හිත ගිය තැන ආදර රජමාලිගාව හැදෙනවා නැත්නම් කබර ගෝයා තල ගෝයා කරගන්න එක කොච්චර සියුම්ව සිදුවෙනවද කියලා බලන්න නම් තමා වශයෙන් ගන්න නරකයි කියනවා. අනුන්ගේ දෙයක් විදිහට බලන්න කියනවා. මේ නාඩගමට යnderලා අනුන්ගේ දෙයක් බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේ සංස්කාර කොච්චර සංස්කරණය කිරීමක් අංග සංස්කරණය කිරීමක් විස්කන් වීමක් එහෙම නැත්නම් මේ ආලවට්ටමක් කරනවද ඒක නිසා අපි මේ දැක්කා කියලා කිව්වත් ඒක අභියෝග කළ යුතුයි අපි ඇහුවා කියලා කිව්වත් අභියෝග ඥාණයෙන් අවබෝධ කරයි කිව්වත් ඔය අභියෝග කළ යුතුයි මොකද මේක මේ මවන ලද්දක් සංස්කරණය කරන ලද්දක් එහෙම නැත්නම් හිතේ උපන් දරුවෙක් මේකට කියන සිතලුවක් කියලා වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක හරි අමාරුයි මේ අර සංස්කාර කියන පදේ තේරුම් ගන්න නැතුව ඇයි මේ බුදුහාමුදුරුවෝ මේ මේ හිතට පහළ වෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන්නේ කියන්නේ කියලා. ඉතින් ඒක නිසා අන්තිමට අපි කරන්නේ මොකද්ද? මේ මොනම චේතනාවක්වත් පහළ නොකර ඉන්න එකයි. ඒක තමයි මේ අද අද ගාථාවේ සඳහන් කරලා තියෙන්නේ වේදනාවක් පහළ වුණාට පස්සේ ඒ වේදනාව මත මේක මගේ ජීවිතේ තර්ජනයක් මට අංශභාග වෙයි මට අරක වෙයි මේක වෙයි කියලා හිතුවනම් ඊට පස්සේ ඌයකා තමයි ඊට පස්සේ නතර කරන්න බෑ ඒ නිසා මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි නැත්නම් මේ වේදනාව නැති වෙන බය වේදනාව නිසා ඇති වෙන අම්බෝ මේක දිගට දිගට යනවා මේක මුල් බහින ලෙඩක් වෙයි කියලා ඇති වෙන බය බුදුහාම කියන දෙවෙනි වේදනාව කියන්නේ වේදනාව කියන්නේ උලක් ඒක දෙවෙනි උල. බුදුහාම කියන උලත් අමාරුයි. දෙවෙනි උල එතෙන් දැනගත්තොත් නම් දරන්න බෑ මම ඒක පිළිගන්නවා කියලා. අනේ දෙවෙනි උල තමයි සංස්කාරය කියන්නේ. ඇති වෙන වේදනාව વિશે තමයි ඇති කරන අස්ථාන බය. අද ලෝකේ තියෙන අස්ථාන කෝපයක් කරන එතකොට ඇයි මේ මට මේක වෙන්නේ කියලා ලෝකේ තියෙන සියලුම කායික මානසික රෝග වලට ප්‍රධාන හේතුව අස්ථාන කෝපය කියලා කියන්නේ. ආයුර්වේද කියන්නේ අස්ථාන කෝපේ. මේ ලෙඩේ අඳුරගෙන නෙවෙයි මේ. හුඹස් බයක් ඇති කරගන්නවා. ඒ වගේ මං වගේ කෙනෙකුට එහෙම වෙන්න දෙන්න බෑ. ඒක ඔතනින් පටන් ගත්තොත් කොහෙන් ඇයිද දන්නේ? ඉතින් තරංග ගන්න. ඊට පස්සේ ළඟ ඉන්න කටියටත් බයිනවා මෙච්චර වටනකමක් තියදී හලකන්නේ කියලා. වටන නෙවෙයි මන්සල් වෙන හොඳ වටන පිස්සුවක් හැදිලා තියෙන කියලා. පිස්සු ඩබල් වෙලා තියෙන්නේ මේ මැරෙන්න ඉන්න කුණු කන්දලයට තව ජග් ගන්න. ඒක කියන්නේ කිව්වොත් එහෙම ඉතන්නේ අම්බෝ මේ මේ වටනකමක් නැහැ, මානුකම්පාවක් නැහැ, මෛත්‍රියක් නැහැ කියලා. Tamanට මොක කරගත්ත දවසේ කාගවත් පරිසරයක් නැහැ. මේ කුණු කන්දක් තමයි දීලා තියෙන්නේ ඔන්නෝකට තමයි. දැන්වත් අඩු ගානේ වේදනාව වේදනාව වශයෙන් නැතර කළොත් දෙවෙනි උල එන ගන්න එපා. දෙවෙනි උල පළවෙනි උල පිට හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. දෙවෙනි උල නම් අනිවාර්යයෙන්ම ඇතුලේ. අනිවාර්යයෙන්ම ඇතුලෙන් ඒක විතරයි බුදුන්සේ පෙන්නලා තිනවා දෙවෙනි උල සල්ල සූත්‍රයේදී කියනවා දෙවෙනි උල හැමෝට පස්සේ නම් ඒ මනුස්සයා ඉතින් පව් තමයි. ඒ සෝරි තමයි. අන්න ඒක ගලව ගන්න පුළුවන්. ඒක මේ පිටින් එන එකක් නෙවෙයි ඇතුලෙන් දාගන්න එකක්. ඉතින් තමන්ට ඕනි දේ හිතා ගන්න පුළුවන්. ඒක සංස්කාරයක් කරනවා. අනේ සංස්කාරය ඒක අතීතෙන් ආපු එකක්ද? නැත්නම් මේ වෙලාවේ හිතේ තත්ත්වගත වෙලා එකක්ද? ඒක නැත්නම් හිතලා ගත්ත එකක්ද? හිතිලා එන එකක්ද කියලා ගත්තොත් කොයි එක හරි ගමන්නේ තුගේ පිටින් සලකලා හරුවත් යන්සේ කියනවා මේ පිටින් දෙවෙනි එන උල මම කියාගන්න එපා මගේ කියාගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා. ඒක කවදාකවත් වේදනාවක් නැත්නම් කරන්න බෑ. වේදනාව වුණාට පස්සේ වේදනාවට තමයි දක්වන ආකල්පය තුල විශාල තොරණක් අපි ගහගන්නවා. අම්මෝ මේක මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා ඉතින් ඒක අර මේ මේ මුරුංග ගහට බුදියාගත්ත මිනිහට වුණා වගේ හීනේදි කියනවා ගිහිල්ලා කොයි වෙලාවෙ බූදලේ උකස් කරන්න තියෙනවා එහෙම නැත්නම් ඕන දෙයක් කරන්න ඉඳී තියෙනවා ඕකටම කණ්ඩ જાතියකුත් ඉන්නවා ලෝකේ පෙරක දොරුරුත් ඉන්නවා වැඩ දෙන්නත් කටේ. ඉතින් ඒගොල්ලෝ ලස්සන බෙදාගෙන කනවා. මේ තකතිරු වගේ තියෙන අර මේ ජීවිතේට සහ ශරීරයට තියෙන ආශාව නිසා අද වෛද්‍ය ශාස්ත්‍රයක් කියලා කුණු හරපයක් පටන් ගන්න තියෙනවා. වහවාගෙන කන දෙයක් ඔගේ තියෙන්නේ. එකම විදියකටත් මිනිසෙකුට අර ආත්ම ශක්තියක් ඇති කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇතුළත මේ ප්‍රතිශක්තියක් ඇති කරන්න දෙන්නේ නැහැ. මම මුලින්ම කිව්වා වගේ අපිට වෙදකම නැතුව බෑ. නමුත් මේ වෙද්දු දාහන ලෙඩ දාන විතරක් ගන්න එපා. විද්දුන්ගේ වැඩේම ලෙඩ වෙන්නත් ඉස්සලා කියනවා කැස්සොත් පැඩ්ඩොත් මයි ළඟට වරේ. එතකොට ඒගොල්ලෝ හදලා දෙනවා ඊට පස්සේ ලයිස්තුව ඕක මේකත් වෙන්න ඉඩ තියෙනවා. ආ ඉතින් උඹේ අම්මටත් ඕක එන්න ඉඩ තියෙනවා. අල්ලපු ගෙදරට ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වහාම කියලා ගිනි කෙන දැවෙනවා මදියට තවත් ඔලුවට මොන හරි ගිනි කන්දරයක් දාලා ඒකෙන් තමයි ටැප් කරන්නේ. ඒ ටෙන්ෂන් එක වැඩි වෙන වැඩි වෙන තරමට තමයි ටැප් කරන්නේ. ඒ නිසා ඒඩ්ස් වලිමුයි මේ මේ කැන්සර් වලිමුයි ප්‍රධානම සල්ලි. මොකද ඒක කියපු ගමන් මනුස්සයර මොකක්වත් මතක නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඒ වගේ භයානක රෝගයක් දානවා. ඉතින් මේ සංස්කාර වලින් හොඳට වැඩ ගන්නවා. ඇඩ්වර්ටයිස්මන්ට්ස් මේ ලෝකේ දඬ පහක් හඳුරගෙන තියෙනවා. ඒ හයේම කරන්නේ මනුෂ්‍ය සංස්කාර කරන බව දැනගෙන ඒකෙන් ටැප් කරන එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරනවා. ප්‍රවෘත්ති මාධ්‍යයෙන් කරනවා, බැංකුව හරහා කරනවා, දොස්තරලා හරහා කරනවා, නීතිඥයෝ හරහා කරනවා, දේශපාලනයේදී දේශපාලනඥයෝ හරහා කරනවා. ඉතින් අපිට දැන් මේ අය නැතුව බෑ. අපි ඒ තරමටම අපේ ජීවිතය හදාන තියෙන්නේ අනේ අර කැලේ හිටපු වැද්දට ඔය එකක්වත් වැඩන්නේ. උන් මැරුණත් ප්‍රශ්නකුත් නැහැ. ඒක මොකක්වත් නැහැ. දැන් අපි මේ හයට බාර දීලා තිනවා රක්ෂණ සංස්ථාව වලට වැඩේ බාර දීලා ඕගොල්ලෝ කරන්න මම හම්බ කරලා ඕගොල්ලන්ට මේ වාරිකේ ගෙවන්න. මම ඒගොල්ලන්ට ප්‍රීමියම් එක ගෙවලා ඕගොල්ලෝ ඇවිල්ලා මාව දැන් බලාගන්නයි කියලා. මාරු ගමනක් යන්නේ. ඉතින් ඒ මොකද මේ සංස්කාර පිළිබඳව ඒ අත්තු කල්ලාතුම සැලසුම් කරලා අපිව අවුරුදු ගානකට ඉස්සලා ටැප් කරලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි මේ අපිට මේ කය ජීවිත ලැබිලා තියෙන ආර්ය පරිශ්‍රණය සඳහා ඒ සඳහා උල යන එක බලා ගණන් ගන්න බෑ. දෙවෙනි උල අන ගන්න නැතුව ජීවත් වෙන්න මේ බුද්ධ ශ්‍රාවක වෙන්න මේකින්ද පොඩ පොඩ තේරුම් ගන්න කියලා කිව්වොත් මේ සංස්කාර මේ ලෝකයේ තියෙන දේවල් සකස් කරලා ඒ කියන්නේ ආලවට්ටම් කරලා මේ විඥාණයට තොරන් ගහනද විඥාණයට ගොඩ පෙරක දොරකන් දෙන්න කරන වැඩ ටික බලනකොට මේකට කියන්නේ වචන තුනකින් ෂට ධර්ම, මායාවී ධර්ම සහ වංචනික ධර්ම කියලා. මේ කවුරුත් වෙන දේවල් නෙවෙයි. අපේම දැනුම කියලා හිතාගෙන අපි මේ ලං කරගෙන තියෙන අපේම අභිවෘද්ධිය සඳහා, අපේම සුභසිද්ධිය සඳහා එහෙම නැත්නම් කොටිම කියන සංසාරේ වර්ධනයේ සඳහා මේ ෂට මායාවී ගති දැක්කට මොකද? Tamange දේවල් අපි පුදුම විදියට අරස කරනවා. තව කෙනෙක් අදකවම උමරන්න හදනවා. එක ෂට වැඩ කරනවා මායාවී වැඩ කරනවා වංචනික වැඩ කරනවා කියලා ඉතින් ෂට වැඩ මායාවී වැඩ දන්නේ කොහොමද Taman ළඟ නැත්තම් ඕක අනික මිනිහා කරන්නේ ෂට වැඩක් කියලා දන්නේ කොහොමද Taman ඕක හොඳටම කරලා තියෙනවා ඔන්න ඕකට තමයි සංස්කාර කියලා කියන්නේ ඔය ඇබ්බැහිය කියලාත් කියනකොට ගෙත්තම් පන්නම් වැඩ කියලාත් කියනවා මේ අපි මේ ඉංග්‍රීසියෙන් ෆැබ්‍රිකේට් කරනවා කියලා ෆැබ්‍රිකේට් කරන කියන්නේ කතා ගොතන්නේ අපි පුංචි හේතුවක් ආපු ගමන් අපි ඒකෙන් අර විශාල තතු හතේ කතාවක් මවන්නේ ඒ සේරම සංස්කාර වලට යනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව ඒ පුද්ගලයා හිතනවා මගේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ෂටකම කියනමුත් ඒක තන්නේ කර අවිද්‍යාව. ඒකේ එන්නේ තණ්හා මාන දිට්ඨි කියන තුනෙන් ක්‍රියාත්මක වෙන්නේ චේතනා මාර්ගයෙන්. ඒ නිසා බුදුජානක කියනවා චේතනා ප්‍රකල්පනා සහ අනුස අනුසය. අපිට ප්‍රධාන සංඥා නුදුන්නත් විඥානය යැපෙන්නේ ওই තුන මත. ඒ නිසා භාවනාවේදී කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වශයෙන් කරන්නේ හරි චේතනා තුන් සැරයකට කඩලා කඩලා දානවා. කාය වශයෙන් හොල්ලන්ට නලියන තියෙන හිතලා කරන කායික ක්‍රියා නැතර කරනවා. ඊටසේ සංඥා වේදනා වශයෙන් චේතනා චේතනා වශයෙන් වෙන්න පුළුවන් මේ මානසික වශයෙන් වෙන්න පුළුවන් චිත්ත වශයෙන් වෙන්න පුළුවන් සංස්කාරات කඩලා දානවා. කඩලා දාලා විඥානේ අසරණ කළා දානවා. අසරණ කෙරුවට පස්සේ අර ජීවත් වෙන තියෙන දෙකක් මත අනාගත සැලසුම් කියන ප්‍රකල්පනා සහ අනුසය. ඊට පස්සේ අනාගත සැලසුම දැනගෙන අයින් කළා දැන්. අනුසය දකින්න පුළුවන් වෙනවා. අනුසය දැකීම පමණමයි කළ යුත්තේ අනුසයට වෙන කරන්න දෙයක් නැහැ. දකින්නකොට මෙයාට ඉන්න බැරුව යනවා. එතකොට විඥානයේ නැතිවීම අපිට පේන්නේ භාවනදී නිින්ද ගියා වගේ, බය වුණා වගේ, තක්කමුක් වුණා වගේ. ඉතින් අපි ආය කරන්නේ චේතනාවක් දාගන්නේ. ආය ප්‍රකල්පනයක් දාගන්නවා. ආය අනුසයක් දාගන්නවා. ඉතින් නැත්තම් මේ ආතතියක් ඇති කරගන්න. ඉතින් ඒ සංස්කාරවල කරන ඒ ෂටගති මායාව ගැතුවලට කරන උදව්ව දන්නවනම් අපි භාවනාවේදී හරියනවා කියන හැම වෙලාවකම අහුවෙලා ඉන්නේ. වැරදුනා කියන හැම වෙලාවකම තද විපස්සනාව සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒක දන්නේ නැති නිසා කොච්චර කමඨහං සුද්ධ කරත් ගුරුවරයා කවදා හරි අපේ සංසාරේ වැඩෙන පැත්ත හරියන පැත්ත හරි කියනකම් කට අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ගුරුවරයා කවදාක කියන්නේ නැහැ. ගුරුවරයා කියන්නේ ඔය අහුවෙලයි කියලා. ගුරුවර කෙනෝ වැටුණා කියන්නේ බය වුණා කියන්නේ තනි වුණා කියලා කියන්නේ එපා වුණා කියලා කියන සංසාරයෙන් කැඩෙන වෙලාව. ඔන්න ඕකටයි පෞරුෂත්වය ඇති කරන්නේ. ඒ ගුරුවරයා මාරු කරනවා. ඒ කමටහන මාරු කරනවා. ඒ භාවනා මධ්‍යස්ථය මාරු කරනවා. එයා මට ඕනේ දෙයක් කියන්නේ. ඒ නිසා මේ සංස්කාරවල තියෙන මේ සංස්කරණය කරන ගතිය අපි කියන්නේ මේ වෙස්මාරු කරන ගතිය, වේශ නිරූපණය කරන ගතිය අතින් එක්කෙනෙක්වත් නිදහස් නැහැ. හැම පෘථග්ජනයෙම ඉන්නේ හැම සමාන මට්ටමක එක්කෙනෙකුට අඩු වැඩි නැහැ. ඒ නිසා කියනවා සොක්‍රටිස් ගත්තා සොක්‍රටිස් එක්ක ඉන්න වාලා ගත්තත් ඒ කියන්නේ ලෝකෙ ඉතාම දක්ෂයා සහ ආත්මයක් නැහැ. ওই දෙන්නගේ සංස්කාර අතින් කිසිම වෙනසක් එදත් නැහැ අදත් නැහැ. මොනම විදිහකින් එක එකක්වත් මොඩේකුත් නෙවෙයි, එක එකක්වත් ඥානවන්තයෙකුත් නෙවෙයි, ඔක්කොම තියෙන ෂටකම විතරයි. මායාවි ගති තමයි තියෙන්නේ, වංචනික ගති. අපි වෙන අම්බකාර දෙන්නේ ඔක්කොම හොඳ ෂටකාරයෙකුට ෂට භවයේ මායාව දෙන්නේ ඒතතේ ෂට එකෙත් තමයි. ඒකයි ඔය වේදිකාවල සිද්ධ වෙන්නේ පුදුමාකාර රංගපෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් අර අපේ ලොකු ස්වාමීන් වහන්සේට මහෝපාද්‍යයකම දුන්නාට පස්සේ උන්වහන්සේවලු මට මෙහෙම දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද කියලා. ඒක මට ඒක ඒක හොඳම ඉදිරිපත් කිරීම. මට මෙහෙම දඬුවම දඬුවමක් කරන්න මං කළ වැරද්ද මං පුළුවන් තරම් හැංගිලා පැත්තකට ඉන්න හිටපුවාම මේ මට මොකටද මේ නඹුකාරකම්. ඉතින් ඊයගේ අමන පිරිසකට මාව මැදි කරලා අමන උත්සවයක් පවත්තලා මං අමනේ කියලා කියන්න හදනකොට ඉතින් මේ මේම ලෝකයක් අද තියෙන්නේ. අපිත් මේ බලන්න උත්සාහ කළා කවදා හරි අනේ මේ ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මං ෆොටෝජෙනික් පත්‍රයට වැටෙනකන් අනේ රැට නිින්ද යන්නේ නෑ වගේ. ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමාල ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝ. දෙවෙනි උල දෙවෙනි උල අනේ පස්සේ දැන් දෙවෙනි උල දිහා බලාගෙන ඉන්න සංසේක අර ඒ කියන්නේ ඒ ඇනීම වේදනාව හිත දිහා බලාගෙන ඉතියා මේ ගැලවෙන ගතියක් තියෙනවා. යාගේ ආපහු ලකිනවා. එනකොට නෑ ඒකට අර කියන විදිහට පෙරපින ඕනේ. හරියට මානසිකාරය ඕනේ. හරියටම දැනගන්න මේ සංස්කාරයන්ගේ තියෙන මායාවී ගතියට මම අද මොන જાතිකයකටවත් මම දෙන්නේ මේක දිහා බලන්න ඕනේ කියලා. ඒ බලන ඉන්නකොට මා මොකද්ද තියෙන්නේ මම අමර ගතියක් නෙන්නේ. මොරල් මොරන්දන් ගතියක් එන්නේ. ඕල්මරන්දන් ගතිය තුල තමයි එහාට පණින එක. ඒකට යෝනිසමනසිකාරය කියන්නේ. ඒක හරිම විප්ලවීය. ඒක කවදාකවත් සම්ප්‍රදාන කුල නැහැ. ඒක හරිම මේ රැඩිකල් වාදී. සෙල්ලම් ගමනින් බෑ. ඒක නියම කියනවනම් මේක මේ සම්ප්‍රදාන කුල යුද්ධෙන් ගහන බෑ ගරිල්ලමයි. උන් ගහන්නේත් අපිට ගරිල්ලා ක්‍රමයට දෙන්නක් තියෙන ගරිල්ලා ක්‍රමයේ කඩාවන පළයන් යනවන මමත් ගන්නවා කිය. අන්න ඒව ගිල්ල දිනපු දවසේ තේනවා මේ මේ මේ සාධාරණයෙන් විසඳන්න බෑ මේගොල්ලෝ. උ ගහන කාලෙම ගහන්න ඕනේ. හැබැයි ගහන්න ඕනේ හීන්තන්ටම ගහන්න ඕනේ. ඒක තේන පටන් ගන්නවා. ඇදිනන්නෙත් තමයි, පරදින්නෙත් තමයි, තීඳු කරන්නෙත් තමයි තමයි. මේක ඇතුළේ මේ අපිට අහුවෙන්නේ තියෙන්නේ මේ න්‍යාය පත්‍රයක් තියෙනවා. අපිට අහුවෙන න්‍යාය පත්‍රය ඌ වැඩ කරන්නේ මට නෙමෙයි. ඒ න්‍යාය පත්‍රය වැඩ කරන්නේ මගේ වාසිය නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. මේ ලයින් එක නම් ක්ලියර් ඒ උනාට කට් වෙනවා ඔයගොල්ලන්ගේ දෝෂයක් කියලා මට හිතෙනවා. මම පොඩ්ඩක් මේ කට් වෙලා ඉතින් අපි කෙනෙක් කරන් බලුවා මේ එතකොට ස්වාමීන් ෆෝන් එක වැඩ කරනවා මේක. නෑ නෑ අපි වැඩ කරන්නේ අපි සම්පූර්ණ වෙල්බන් වෙනුවෙන් සැදී පැහැදී සිටගෙන ඉන්නේ. මම මේ බැලුවේ ස්කයිප් ඔව් ඉතින් ඒක නිසා මේ මේ සංස්කාර ප්‍රශ්නේ කාගේද මට කටහඬින් අල්ලන්න බැරි නෝ චිත්‍ර නම් අල්ලතයි. නෑ විජේ ඇවිත් කරනවා. ඒ විජේගේ තියෙන ෂට ගති මායාවී ගති වංචනික ගති තමයි ඉතින් පෙරලා දෙන්නේ. නෑ ඒ විජේ රවින්දන් නෑ අනිත් එක්කනේ අනිත් එක්කනේ. ආ ආ ඒ කියන්නේ මේ පැත්තලින් ආපෙ එක්කන. සංස්කාරට සාකච්ඡාකට මායාවී ගති තමයි නමුත් අර සංස්කාරට අභිචාරණය යන අතර 100 100 පවන් කොතම කතා කරන්නේ. නෑ ඒ මනුස්සය ඇත්තටම අසරණයි. ඒ කියන්නේ කවුරු හරි ෂටගතිය බව දන්නේ නැතුව වැඩ කරන්න පටන් ගත්තොත් ඒ මනුස්සයට තේරෙන මෙච්චර අවංකව මම වැඩ කරද්දී අයි මට මේ මේ ගුණවතුන් සිල්වතුන් මාව කොන් කරන්න හදන්නේ කියලා. එයා දන්නේ නැහැ මේ ෂටගතියකට වැඩ කරන්න කියලා ෂට එජෙන්ඩා එකට වැඩ කරන බව දන්නේ නැහැ. ඒ මනුස්සය අවංකව කරන්නේ. ඒ මනුස්සය තමන් පීය කරන හොඳටම දායත බදලා එන ගන්නවා. ඉතින් අර මනසේක කරබන් ඉන්නේ එක්ක බයින මොකක්ද යකෝ කරන්නේ කියලා. එතකොට හිතනවා අනේ වාට මෙච්චර වුණා මගේ සීදීන සාගන්න තරම මේ සද්දාම වැඩ කරනකොට මට සලකන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ෂටමාය විගත ඉවරනකම් බුදුන් බුදු හිතේට පේන්නේ නැහැ. ධර්මයේ ධර්ම විදිහට පේන්නේ නැහැ. සංඝයා සංඝා විදිහට පේන්නේ නැහැ. අර Tamanට ඕන තාලෙන් තමයි හදාගන්න හදන්නේ. කොහොම හරි බුදුහමදුක් කියපේක මගේ රුචියට හරියන තරකම් මම බලන්නේ. ධර්මයේ මට රුචි වෙනකන් කියන්නේ මගේ එජෙන්ඩා එකට මගේ මේ න්‍යාය පත්‍රයට රුචි අරුචිකම් කොට හංගම් බලائیں۔ හරි ගිය දවසේ Taman තමයි හැද වෙනස් වෙන්න ඕක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙච්ච දවසේ කියනවා බුදුන් මේ අද නම් මටම කිව්වා වගේ බණ ටික හුදට තේරුණා කියලා. තේරෙන්නේ ඉතින් අර කලේ උඩට හරවගත්ත වෙලාව. මුنين නමල තියෙනකන් කොච්චර වැස්සත් ගුණයක් එන්නේ නැහැ. ඒක ධර්මයේ අගුණයක්වත් මේ මාසයක දෝෂයක්වත් නෙවෙයි. මේකයි ධර්මයේ තියෙන විචිත්‍රත්වය. මේක මේ මේ ආශ්චර්ය මොකක්වත් නෙවෙයි. එල්ල වෙන දිශාව වැටිය නැත්නම් දිට්ඨින් චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදිහට දිෂ්ටිකටපත් නොවි. එහෙම නැත්නම් දර්ශනයක් ඇතුව කටයුතු කරනවා නම් ඒ මනස කොච්චර කක්කත ගෑ ප්‍රශ්නකුත් නැහැ. ඒකයි ඒකේ තියෙන ලස්සන වැඩි. ඒ මනසට එයා දන්නවනේ කක්ක කක්ක කියලා. ඊට පස්සේ ප්‍රශ්න. එතකොට අනික් කටියට මේ කරප්පන් එනවා. මේ කොහොමද මේ මිනිසයා මේ මේ දන දන දක දක කෙලස් අත ගන්නවා කියන්නේ. මොන හේක දාන්නද ඔය නැගින්නේ දැන් ඔතන ඔය ඔය ආචාර ප්‍රදානින්ද ඉතින් ගැටුමක් තියෙන සංස්කාරවලදී දැන් කවුරු හරි කෙනෙක් කොට වැඩ කරුවා මේ මිනිසා ඒක ඔක්කොම අර තණ්හාමාන දීච්ච ඔක්කොම දාලා සංස්කරණය කරලා ගෙනලා ප්ලෑන් එක දෙනවා. ප්ලෑන් එක දුන්නා ආචාර ප්‍රදානිය සමාන විට මේක හරියටම හරියන්නේ නැති වුණත් අර යදගෙන යනවා නේ කියලා හා කියලා අනුමත කරලා පාටි කන්ටේනර් සපයලා දෙනවා. සකල දෙවියන් අරමුණ නිසා 100 100ක් වවන්ත වැඩ කරගෙන යනවා. ඒක තමයි යනුනාට කරගෙන යන ඕන අය තව කෙනෙක්ගේ සංස්කාර වෙන කරගෙන වෙනස් කියන්නේ. මේ මිනිස්සයා උකට වින්ද පටන් ගන්නවා. ඕ මේ මේ වින්ද කරනවා කියලා ඊට පස්සේ එන්න ඇවිල්ලා යෝජනා කරන ඕක හොඳ වෙනවා ඕක බාර ගන්න. ඊට පස්සේ එන්නේ තව නිකන් නෑ ඔය කණ්ඩායම උතරායි කොහොමයි විශාල ඉක්දවක් ගෙනියනවා. ගෙනියලා අපිට එන්නේ. වාදේ පොඩක් කියලා අපිට කියන්නේ වැඩේ කොහොමද ප්‍රධානට කිව්වොත් ඒ මිනිස්සයා දෙපැත්තම ගන්න තු නිකන් හිටියොත් බයිනවා මේ කොන්ද පාන එහෙම කැක්කමක් නැහැ හැඟීමක් නැහැ මේ කිසිම දෙයක් ගණන් ගන්න මේ වැඩක් නැහැ කියලා බයින. එක පැත්තක් ගණන් ගත්තොත් අනිත් පැත්ත සම්පූර්ණ විරුද්ධ විදිහට ගන්න. ඉතින් අර සංස්කාර කොට කර කරන කියන කියන්නත් බෑ. ඉතින් ඇත්තටම හරි අසරණ වෙනවා ඒ වෙලාවේ අර මේ ඒක ඉතින් අර බලාගෙන ඉන්න අවශ්‍යත් නැහැ කරන්න දෙන්න. අර අර දින්නම කතා කරන්නේ ඇත්තටම වංකෝ. අර පක්ෂ දෙකම කතා කරන්නේ සීරිසියක් අවංකෝ. නෑ එකයි එකයි ඒ වෙලාවට කියන්නේ දෙකොල්ලම එක වෙලාවට එන්නේ කියලා. පක්ෂ දෙක මේක සැරේ ගෙන්න ගන්න පුළුවන් නම් අපිට කියදාගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සැරේ සාකච්ඡා කරන දෙගොල්ලම ඉන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ කැමති නැහැ. එකම දු අහුවෙන්නේ අපි එක ඉතින් ප්‍රශ්නේ චෝදනා කරන වෙලාව වෙනවනේ. ඇවිල්ලා සම්බන්ධ ඒ වෙලාවේදී තනිව වෙන්නේ. ඒකට දෙන්න ඕනේ කියන්නේ නඩුව දාන්න එනකොට තනියම ආවට කම ඊට පස්සේ කිතාගේ හොඳයි. මේක මට වැඩ ගොඩක් තියෙනවා. මම අහවල් දවසට මේකට අපි කතා කරන දෙගොල්ලට මම කැඳවීමක් කරන එන්න ඕනේ. අනේ එදාට එන්නෙම නැහැ. එන්නෙම නැහැ. ඒ ෂටගති තියෙනවා. එනවනම් ඒ මනුස්සයා ෂටගති කරනවා ෂටගති බව දන්නේ නැහැ. මායාව ගත කරනවා මාය. එතකොට දින එකතු වුණාට පස්සේ ගියත් අර ඔයා ගදාහස ප්‍රකාශය. එතකොට මෙයා ඉන්න දෙන්නේ නැහැ. ඊට පොඩ්ඩක් ඔයා ඉන්න. ඔයා කියලා වෙන කයි කරනවා. ආ ඉවරනවා. එතකොට මම කතා කරා. දැන් ඔයා ගහ ගන්න බෝ පොඩ්ඩක් ඉන්න කතා කරන්න. ඔය දෙක කතා කරනකොට බලන්නේ පිටුන දෙන්නම හෙළුවෙන් ඉන්න බව තේරෙනවා. දැන් තහඬ එතකොට ඕනේ නැහැ. Tamande මොනවක්වත් ඕනේ නැහැ. අහගෙන ඉන්න කට පේනවා මේ ඇඳුම් නැතුව කතා කරන්නේ. අර Taman දකින දෘෂ්ටිකෝණ බනකොට ඉතින් හිත ගිය තැන ඒක හරි තමයි. ඉතින් එතකොට මේ වෙලා තියෙන්නේ අර එකකට වැඩියෙන් අවධානය යොමු කරනවා කියලා කියන්නේ අනිත් දේවල්ට අන්ධකාර වෙනවා. අනිත් දේවල්ට අන්ධයි. ඉතින් ඒ વિશે ඒ දේ නැති වෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ තිබුණු උන්වහන්සේගේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ සමබර නිසා හැම වෙලාවෙම සමාජයේ වෙන දේවල් ගැන ওই මහා පඬිතුකම නෙමෙයි බලන්නේ. මේ මේ හෘදේ වස්තුවෙන් බලන්නේ. මිනිස්සුක මොහොමද මේවා හිත දේවල් හොයන්න බලන්නේ කියලා. ඥානයකොත් තියෙනවා විවේකීව කල්පනා කරන. ඉතින් ඒක හැමෝටම හිටින්නේ. හැමෝටම හිටනවනම් ඒක නා සංසාරේ හිටින්නේ නැහැ. වැඩි කල මේක අත මොන කොච්චර හොදලා දැම්මත් ආයෙකුණනේ. ගැටුම නැත්තම් ජීවිතයක් නැහැ. ගැටුම නැත්තම් සම්මතියක් නැහැ. ගැටුම නැත්තම් මේ පැවැත්මක් නැහැ. ගැටුමමයි. අපි කියනවා ගැටුම නැති පැවැත්මක් කියලා කියන්නේ කාසියක එක පැත්තක් විතරක් තියෙන්න ඕන කියලා කියනවා. කාසිය හැම පැත්තම දෙපාරම තියෙනවා. ඕක බුදු කෙනෙක් පහළුණත් වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන මේ විෂමතාවය, මේ ලෝකේ තියෙන ගැටුම, අසාධාරණිය බුදු කෙනෙක් පහළුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අපි දේවදත්ත වුණත් වැඩි වෙන්නේ නැහැ. දැන් දේවදත්ත වැඩක් කරන්න ගියත් හිත හිත කරන්න ගියත් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මුහුදේ සමබර භාවයේ පොල් කට්ටක් වතුරෙන් කෙරුවයි කියලා මුහුදට දැනෙන්නේ නැහැ. දැම්මයි කියලා වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට හිතා ගන්න මාරුවේ ධර්ම ගැඹිරත්. එහෙම නැත්නම් ධර්මයේ තියෙන තතතාවය එහෙව් ගතිය අපි හිතන නෑ මම මේ වෙලාවට නියම ව්‍යාපාරය කෙරුවොත් මේක හදන්න පුළුවන් කියලා. ඉතින් වලිග උඩ තියාගන්නවා හනුමා වගේ දුවනවා අර අතර වයින්නවා මේ අතර වයින්නවා කස්තිරම් ගහනවා අර ක්‍රම වේද මේ ක්‍රමේ දන මැරලා හොම්බෙන් ගිය දවසට තේනවා උනාට බොතොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ උණ්ඩ උණ්ඩ මලා අර ඉන්න මිනිස්සයෝ ගණන් ගන්න සිරුට අඩු ගන්න ජීවත් වෙලා hina වෙලා ජීවත් වෙනවා මේ ලෝකයේ තියෙන ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ ලෝකෙ පැත්තක තියෙන මේ ඇඟේ තියෙන ස්වභාවය වෙනස් කරන්න පුළුවන් කවදාකවත් බෑ. ඉතින් එතකොට කියනවා මේක අකිරිය වාදයක්. එහෙනම් මේ තටු පුරවන ලෙඩ වෙච්ච කප්ටෙක් වගේ ලෙඩ වෙච්ච සතෙක් වගේ ඉන්න කියලා. බෑ ඉන්න දෙන්නේ නෑ පිස්සුද? පුළුවන් නම් ඉන්න බලන්න. මේ ගෙදරකට ඉන්න බෑ. ඈ? මං ගෙදරකවත් අපි ගොම අසන්නේ ගෙදරට මොන දවසක් ඉඳි නිවිලාස මොකද වෙන්නේ? හා කතා කරන්නේත් නෑ මොකද වෙන්නේ? ඒක අනික් මනසට අසනීපයක් කරනවා. මේ කෙනෙකුට අසනීපෙච්චාම ළඟ ඉන්න මනසට ඒක බරපතල අසනීපයක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට අයිතියක් නැහැ ඇත්තටම ලෙඩ වෙන්නවත්. නෑ ඒක කියන්නේ අපිට ලෙඩද නැද්ද කියන්නේ දොස්තර. දොස්තර කිව්වොත් ලෙඩක් නැහැ කියලා ගෙදර මිනිස්සු කටවල් ගහනවා. ඒ මනුස්සයා මලක්. ඈ දොස්තර විහිින්නට දානවා. හරි මං කියන්නේ දොස්තරලා තියෙන්නේ මිනිහා මැරුණට මැරිලා නෑ දොස්තර අසං කෙරුවට පස්සේ තමයි මැරෙන්නේ. දොස්තර කිව්වොත් මැරිලා ඉන්න මිනිහා පණ තියෙනවා කියලා වාට්ටු තියනවා. වාට්ටුවේ ඉන්න මිනිහා මැරණ කිව්වොත් මොචරෙට ගෙනියන්නේ. අද ඒ ඇති කරගෙන තියෙන මේ කුණුවරපයක්. ඒ මනුස්සයාටත් අයිතියක් නැහැ, ගෙදර මිනිස්සුන්ටත් අයිතියක් නැහැ. අපි ඒ තරම් මේ ආයතන සල්ලි ගෙවලා, ටැක් ගෙවලා, ගෙවලා, ගෙවලා ඒ මිනිස්සුන්ට බලතල දීලා <clears throat> අපි ලෙඩ වෙන එක අයිතිය තියෙන දොස්තරාතේ. ඉතින් දොස්තර කොන් දොස්තර කරන්න ඕන. මට අයිතිය තියෙනවා ලෙඩ වෙනවා ලෙඩයි කියන්නේ නැත්නම් ඒක කවදාකවත් එපා ලයිස්ට් එක තියාගෙන ඉන්න ඔය ඒජන්ත කාර්ය. වෙනකොට වෙයි. අපි මැරෙන කිට්ටුන කවුරුට ගිහිල්ලා තෝන කොටක හරි ස්පිතාලේ කරේ ගිහලා දැම්මා. මේක කරගත්තා. ඒක කරගන්න විනිය. මොකද පණ තියෙනකන් බෙල්ලෙන් උඩයි. දෙන්න එපා මේ ආත්මෙට කාටවත් අත තියන්න ඕනම කෙනෙක් අත තියන්නේ කවදාකවත් මේ අපේ සුභ සිද්ධියට නෙවෙයි කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දේයට කැළඹිල්ල. ඉතින් ඒ නිසා මේකයි බුදුසසුන කිව්වේ ආෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනක් නිබ්බානම් පරමං සුඛං විශ්වාසා පරමඤ්ඤා. එයින් එපිටට ගිහිල්ලා අපි හිතන මේ ද්‍රව්‍ය වලින් නම්බුරාම වලින් අර මේකෙන් කියලා. ඉතින් ඒ ඊළඟන කන කැමක් තමයි. ඉතින් ඒ නිසා සතිය පවත්වා ගන්නකොට කිසිම සංස්කාරයන්ගේ මේ හැලහොල්මන් ගතියක් මේ ක්‍රක්කන් හරි අමාරු ගතියක් වෙනවා. මොකද එකක් අර ට්‍රස්ට් එකේ තියෙන එක නෙමෙයි ඊට පස්සේ එන්නේ උඩින් අපිට හොඳ දෙයක් කියලා පේනවා. අනුශේ වශයෙන් පැහැදිලි එකක් එනවා. ඊට පස්සේ ඒකට අපි තෝරා බේරගත්තොත් මේක අනුශධර්මයක් වැඩ කරන්නේ මාස්සයිද කියනකොට අපිට හිතයිශී විදියට එකක් වැඩ කරනවා තවත් එකක් අපි වංචනික පැත්ත කරා යනවා. මේක ලොකු කැළඹිල්ලක් වෙනවා. කියන එක ටෙක්නික් එකක් ටච් කර කර අරන් එනකොට යාට ට්‍රැප් කරන්න හදනකොටම කොටු කරලා තියාගන්න හදනකොට තව පහක් හයක් අපි නොදෙනොත් අපේ හිතවත් කරමින් අපිට වෙස්සාර කරන අපිට ගහන අනිත් පැත්තෙන් බලනවා. ඒක රිසල්ට් එක අනිත් පැත්ත අපි වැඩිනවා කියන එකයි. ඒ කියන්නේ අපේ න්‍යාය පත්‍රය නෙවෙයි මේක දුවන්නේ. මේක දුවන්නේ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉතින් අපේ න්‍යායපත්‍යයේ හෙව්වොත් දැක්කොත් කවදාකවත් මොහොතක්ක සංසාරේ ඉන්නේ අපි මේ දාසකමක් කරන්නේ. අපි මේ කැඹිරිල්ලක් කරන්නේ. මොන මගුලට පහිනවද කියලා දන්නේ නැහැ. මොකටද ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒක අන්තිමට ගත්තොත් කොච්චර යකට කඩන්සු කරලා බැලුවත් අන්තිමට එන්නේ උඩින් ගත්ත ඒකම අහු වෙන තැන තමයි වැඩ සිද්ධ වෙන්නේ. කොච්චරක් වැඩක්. ඒක නිසා අපි 10යි. කාම දාසනෙගේ කාම රාජධානියේ බත් බැලියෝ. කියන්නේ කැඹිරිල්ලක් මේ කරන්නේ. ඒක නිසා අපිට හරියනකොට කාටද නම්බුව කියලා බැලුවොත් මාරමසින තමයි. hina වෙනවා. ඔව් hina වෙනවා ගොජදම තමයි. ඔන්න උඹලගේ කෙලි කියලා. අපි අන්තිමට පරිදීනේ මාරයට තමයි. කතා කරලා දෙන්න ඇත්ත. ඉතින් අපේ තව තියෙනවා විනාඩි 10ක් විතර අපි මෙල්බර්න් වලට දෙනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා මිනි. ආ භවතණ්හා විචෝතණ්හා කියන දෙක පොඩ්ඩක් හරි කරලා දෙන්න පුළුවන්ද? මට විනාඩියක් විතර යන කාම තණ්හා තේරෙන හරිය කියලා දෙන්න මම එතකොට ඊටු දෙක කියලා දෙනවා. මොකද්ද කාම තණ්හා කියන්නේ? සාමාන්‍යයෙන් uh, uh, අපි හතරම සාකච්ඡා කරපු ඉතින් කාම තණ්හා කියන්නේ මේ ඉන්න භවයේ තුල කාම වස්තුන් පිළිගෙන ඉති කරගෙන තණ්හා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් uh, භව තණ්හා විචෝතණ්හා කියන දෙක පිළිබඳ පැහැදිලි අදහසක් නැහැ ඒක වාදේ නැහැ. ඔය එතකොට තියෙනවා මේ වස්තුකාම කෙලෙසකාම කියලා දෙකක් තියෙනවා. කාමාශාවේ වස්තුකාමයේ කියලා කියන්නේ ඇහැට රූප කාණ්ඩ සද්ද ආදී භෞතික වස්තු. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් තිරිසනු සහ මනුෂ්‍යයන් අතර සමානව යනවා. ඊට පස්සේ තියෙනවා මේ වස්තුකාමයේ යට ක්ලේශකාමයේ කියලා එකක්. අපි අපි අපේ මති මතාන්ත වලට කැමති, ෘචිකත් වලට කැමති, මම විතරක් නෙවෙයි අපේ ගෙදර අයගේ වාසියට කැමති, අපේ ජාතිය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අන්නේ විදිහට මේ ඒ මේ මගේ අඳුරම් පිනවීමට එහා ගිය අපේ එහෙම නැත්නම් ಜಾතිය නැත්නම් හෙට ඊයේ ආදි වශයෙන් අර එතන මේ වර්තමාන මොහොතේ ඉදරම් පිනවීම වෙනුවට ඒ කරන තමන්ගේ තුල එන එක මතින් අපේ කියන අදහස හෙට ඊයේ කියන අදහස මම යන යන තැන සැප ලබන්න ඕන කියන එක වගේ නම මැරුණට පස්සෙත් මේ කට්ටියට සැප තියෙන්න ඕන කියන තමයි භව ආසාව කියලා කියන්නේ. භවය කියලා කියන්නේ මම සන්තුෂ්ත කරන එක නෙවෙයි අපි සන්තුෂ්ත කිරීම. උනේ අපි සන්තුෂ්ත කරන්න යන මනුස්සයාට මම සන්තුෂ්ත කරන මනුස්සයාට වැඩි අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ජාතියේම සුභසිද්ධිය බලන්න, පෞරේ සුභසිද්ධිය බලන්න, අනාගත සුභසිද්ධිය බලන්න. ආන්නේම කරන්න ගියාට පස්සේ එන බාධා වලදී එන තරහට කියනවා විභව තණ්හාව කියලා. ඒ දේවල් ආශාව ඇති කරගන්න යන ආශාවට කියනවා භව තණ්හාව කියලා. මේ කාම තණ්හාවේ වෙන් කළ අඳුරගත්තාම මේක ඒක අල්ලගන්න එක ලේසියි. කාම තණ්හා කියන්නේ ඉඳුරම් පිනවීම. හරි හරි. මේ එතකොට භව තණ්හාව තේරුම් ගන්න බෑ මොකද ඔය කට්ටිය බැඳලා ඉන්නේ. ඔයගොල්ලෝ ඒකේ එතකොට තරහ යනවා ඒවා කිව්වහම එහෙනම් අපි පවුල ගැන හිතන එක වැරදිද බැංකු ගිණුමක් පවත්වන එක වැරදිද රක්ෂණ සංස්ථාවක බැඳලා යන එක වැරදිද ඡන්ද දෙන එක වැරදිද ජාතික හැඟීම් ගැන කතා කරන එක වැරදිද කියලා. ඉතින් ඒක එතකොට ඉතින් අපි දෙල්ලකට රණ්ඩු කරන්න වෙනවා. ඒක හොඳයි කියලා හිතනවනම් මතක තියාගන්න මේ ද්වේෂය නැතුව ඉතින් එකක්වත් කරන්න බෑ. ඒ දේ යන්නේ නම් තණ්හාවෙන් තමයි නමුත් ළඟා වෙන්න බැරි වෙනකොට ඒවා මරන්න කපන්න කොටන්න හිතෙනවා. ඒකට විභව තණ්හාව කියනවා. භව තණ්හාව විභව තණ්හාව මාරු වෙන්නේ මොනම ඉඟියක්වත් වෙන්නලා නෙවෙයි. අපේ කන් වලට දඟලන්න ගිහිල්ලා ඒක හරියන්නේ නැතිකොට එන द्वේෂය ඒක හරීම බොහොම ශීක්‍රෙන් ක්‍රියාත්මක එකක්. Tamange දේවල් නැතිකොටත් එනවා. ඒක අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. Tamanට ඉල්ලන දේ හම්බ වෙන්නේ නැති කොටත් අපිට තරහක් එනවා. ඊට වැඩිය හුඟක් හුඟක් අමාරුයි මිනිස්සු ඒ වගේම සූස්තියක් හදාගෙන තියෙනවා. මම මේ සටන් කරන්නේ මම සඳහන් නෙවෙයි රට ජාතිය ආගම වෙනුවෙන් ඒ සඳහා මට මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා අතපය දික් කරලා ගියාට පස්සේ ඔය කියන දේවල් වෙන්නේ නැහැ. වෙන්න ඕන දේවල් වෙලාවට වෙනවා. එතකොට මේ මිනිස්සු ආයත දත හපා ගන්නකොට ඉන්න තරහට තමයි විභව තණ්හාව කියලා කියන්නේ. ඉතින් ඒක සමාජ විරෝධී වගේ පේනවා භව තණ්හාව කතා කරනකොට නමුත් භව තණ්හාව තණ්හා වශයෙන් දන්න මිනිසයා ඒ මේ මේ සමාජයට සේවයක් කරනවා. ඔය භව තණ්හාව තණ්හාවෙන් දන්නේ නැතුව කරන කට්ටිය සමාජය අවුල් කරනවා. ඒ නිසා භව තණ්හාව කියන්නේ හාත්පසින්ම වැරදි එකක් නෙවෙයි. නමුත් අපි මේ කරන්නේ භව තණ්හාවෙන් කියලා දන්නවනම් ඒකත් තණ්හාවක් බව දන්නවා. ඒක සංසාරේ වර්ණ එකක් බව දන්නවනම් ඒක අඩුවෙන්ම කරන්න උත්සාහ කරයි. නැතුව නම් බෑ. නැතුව කරන්න බෑ. ඒක අඩු කරන්න හදනවා. නමුත් ඒක වැඩි කිරීම තමන්ගේ පෙරපින වශයෙන්, දක්ෂකම වශයෙන් කියන්න පටන් ගන්න කට්ටියත් එක්ක හරි අමාරුයි ඔය මේ නෛර්යානික දෙයක්. ඒව නැත්තම් මේ පවු නොකිරීම කියන සන්දර්භය කියලා දෙන්නේ. ඒගොල්ලෝ පින් කරන්න හදනවා. පින් කරන්න හදන්න හදන්න වෙන්නේ මොකද? අනවශ්‍ය ඝර්ෂණයක්, ගැටුමක්, එහෙම නැත්නම් අනවශ්‍ය තමන්ට දරා ගන්න බැරි දේවල් කරන්න ගිහිලා දත හපාගෙන ඉලක් තමයි වෙන්නේ. ඒ නිසා අපි මේ භවතණ්ණා විපතණ්ණා නැති කරන අදහසින් ජීවිතය සකස් කරනකොට පහු නොකිරීම ඉස්සරහින් තියාගෙන අනික් පින වෙන්න ඇරෙන්නට කමන්නේ. මොකද පින් කිරීම සඳහාවත් උත්සාහ කරන්න එපා. ඒ උත්සාහය අසාර්ථක වුණොත් එන තරහ පහු නොකිරීමෙන් එනවා වගේම නෙවෙයි. Taman යක්ෂයෙක් කරනවා. ආවේශ කරනවා. ඒ නිසා පවු නොකිරීම ඉස්සරහින් තියාගෙන ඉන්න මිනිස්සයාට ඔය පින් කරන්න හදන කට්ටියට වැඩි ලොකු පින් කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒවත් කෙරෙන දේවල්. ඒ නිසා මේ බුදුජානනාංශය විස්තර කරන්නේ කවුරුත් හිත වටලා මේ තියෙන සමාජ සංස්ථා දෙදරවන්න නෙවෙයි. කරනවා හරියට සුදුසුකම් ඇතුව කරන්න. එහෙම නැතුව පුළුවන් වෙච්ච තරමට කරන්න ගියාම අපි දන්නේ නැතුවම මේ අනවශ්‍ය බරක් අදිනවා. අනවශ්‍ය මේ මගේ වචන කියන කැඹිරිල්ලක් හඹරනවා කියලා. මම දන්නේ මේම කතා කරනකොට තරහද කියලා. සද්දේ කතාහඬ එච්චර පැහැදිලිව ඇහෙන්නේ නැහැ අපිට. නාස හොඳයි හොඳයි ස්වාමීනි අවසර තනිච්ච අභිඥා කිව්වම ස්වාමීනි පහම කියලා විස්තර කරලා ඒක තියෙනවා මේ පුබ්බේ නිවාසාන සුති තිබ්බ චක්කු දිබ්බ සෝත චක්කු දිබ්බ සෝත ආරූප ධාන ඉදිවිදලා පංචාභිඥා වලට වැඩේ. ඒක පැහැදිලිව මේ ලෞකිකයි බුදු දානස 15 වෙනි ඉස්සර මේ තිබිච්ච එකක් ඒක. සුස්කවිදාසක සමිදාසරට ඒක නැහැ කියලා පොතේ නම් කරලා තියෙනවා. ඒක එහෙමද? ඔය ඉතින් මේක ඒක මේ මේ මොකද්ද මේ සමතෙන් හම්බෙන එකනේ සුඛ විහාර කියලා කියන්නේ සමත ධ්‍යාන භාවනාවක් නෑ සමාධිය තියෙනවා සමත සමාධියක් නෙමෙයි. ඒගොල්ලන්ට ඇත්තට මේක නෙවෙයි ඕන කරන්නේ දුක වෙන කරන එක විතරයි. ඉතින් සයක සුෂ්ක මේ කියන්නේ වියලි එකක් විදිහට බෙන්ලා දීලා තියෙනවා. එනිසා යත්තන්ට මේ මොනවාද අභිඥා පැත්ත සමත පැත්ත අපේක්ෂාවක් ඇත්තෙත් නෑ. නැතුණ කියලා ප්‍රශ්නකුත් නෑ. මම කියන්නේ සාරා විශ්වකයේ අභිඥා කියන කටේ තියෙන ලොකු මේ මොන හේතුවද දන්නේ නැහැ. අපි උනත් ඇත්තටම ලොකු බලාපොරොත්තු ගැල්මක් තියෙනවා. ඒක ප්‍රයෝජනේ බොහොම අඩුයි. භවතණ්ණාව තමයි. ඒක තමයි භවතණ්ණාව කියන්නේ. ඒ වෙලාවේ ඉඳුරම් පින්නවීම නෙවෙයි තියෙන්නේ. මේ දිබ්බ චක්කු තියෙනවා මට බලන්න ඕන දෙයක් පවුලට පෙන්වන්න ඕන කම. අල්ලපු විදිහට පෙන්වන්න ඕන කම. මේ ඒ වගේ තියෙන්නෙම එයා පැත්තෙන් එන. ඒ වගේ තියෙන්නෙම මම අපෑම. මම අපෑම තමයි මේ ඉල්ලන්නේ. ඉතින් ඒක මේ භයානක මානවයට හැදලා තියෙන රෝගයක්. ඒක වළක්වන්න බෑ. කාම තණ්හාවවත් ප්‍රමාණ කරන්න බැන්නම් භව තණ්හාව කියන එක ඒ තමන්ගේ ශේෂ්ඨයෙන් පිටපැනලා තියෙන එක. කාම තණ්හාව තමයි ඉස්සලා කියන්නේ සීමා කරගන්න කියලා. ඒ වුණාට ඒක ඉවරචි ගමන් භව තණ්හාවෙන් අපි අල්ලනවා. සදසේ කාම දාශමාවී කියන එක ඇත්තටම හරි පුදුමයි තමයි දැන් ඊයේ මේ මම පරියන්ගේ වහලෙන්න මට හොඳටම ඒ ඒ විලා විශ්වාසය තිබුණා නමුත් ඒක පාරේ ගලව කියන හොඳටම කෙලිස් නෙවිලා අනුශේ තිබ්බ වෙලා. ඒකම අනුශේ මුකුත් නැහැ. මේ බොහොම අරමුණ හොද වැඩි කරන ආවේශය සිද්ධ කරලා එකපාරම ඒක තත්තරේ වෙලා ඉවරයි. එකපාරම සිද්ධ වෙනකම් මේක හරියන්නේ මේක ඉඳලා හරියන්නේ මේක වැඩි කරගන්න ඕන කියලා සැකල් නැගිට සක්මන් කරා. අපව ගිල්ලා වාඩුන වාඩිලක් ඊට පස්සේ පැය ගන්නට පස්සේ තමයි මට තේරුණා අනේ කරපු මොඩකමක්. ඒක ඒකේ සරලව ක්ෂණයකින් අපිලා වෙන්න ඕන විනාශය ඔක්කොම වෙලා නෑ විනාශ වෙලා නෑ. ඕකනේ විනාශය කියන්නේ. විනාශ කියලා අඩු ගන්න දැන් දන්නවනේ තමයි මේක හැසිරෙන්නේ මොකෙන්ද දන්නේ නෑනේ. අපි මේ අපි දන්නවා කොහෙන්ද ස්විච් එකක් වඩනවා ඊට පස්සේ වැඩ කරනවා. අසංස්කාරික කාය සංස්කාරයක් වැඩ කරලා තියෙන මේක අපි දැනගන්නවා අනිත් දවස් දැන් වුණාට පස්සේ දැන් දැනගන්නවා. නාස්තිය කියලා ගත්තොත් අපි ඉස්සරට යන්නේ මේ මම කියලානේ හිටියට මේ වෙන්නේ මට ඕන දේ නෙවෙයි. ඊට පස්සේ අපි දරුවට කියන්නේ කොහොමද මං කියන විදිහට හිටපන් කියලා. මමත් දන්නවනේ මට ඕන දේ මට කරන්න බෑ කියලා. ඉතින් ඒකෙදී ඒක පිළිගන්නවා මිසක්ක මේක මේක මේ මොකද්ද මේ වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා ගත්තොත් අපි නාස්තික වෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මේක වරද්දලාමයි ඉගෙන ගන්න තියෙන්නේ කිව්වොත් එimhe හැම වැරද්දකම වටිනාකමක් තියෙනවා. කිසි කෙනෙක් නෑ මේක පොතකින් බලලා ශ්‍රද්ධාවෙන් හෝ කායයන්ගේ ආශිර්වාදකින් තේරුම් ගත කෙනෙක්. තේරුම් ගත්තට ඒක නෙවෙයි ඔය කියන්නේ. මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ වැඩේ යන්නේ අපේ න්‍යාය පත්‍රෙ නෙවෙයි. හරි ගියත් සුභ සිද්ධිය කියන්නේ මේක නෙවෙයි. මෙතෙන්දී දිනන්නේ මායාව විතරයි, කෙලස් තමයි, සංසාරේ තමයි වැඩේ. ඉතින් අපි ඒකට පාටි දානවා කියලා කියන්නේ අපි බුද්ධ පාක්ෂිකද මාර පාක්ෂිකද. එතකොට තේනවා මේකෙදි අඩු ගානේ ඇස් දෙකවත් අරවලා දෙනවා. ඇස් දෙක අරවලා දෙනවා මේ උඹට ආත්මයක් නැහැ. උඹට පාලනයක් කරන්න බෑ ආණ්ඩුමට්ටු කරන්න බෑ මේක නිවාසිකයෙක් නෑ මේක විධායකයෙක් නෑ මේක කිසිසේත්ම කියලා කරන්න පුළුවන් ගතියක් නෑ මොකද යනවනේ ග්‍රහය අරයි යනවා. ගියාට පස්සේ අපි කරන්නේ මොකද්ද අර කිතුල් ගහන්න නැග්ගේ මොකද කියවුවාට පස්සේ උත්තර බඳිනවා ඒක තමයි තකතිරුමකම්. එච්චර තියෙන අපේ තියෙන ප්‍රධානම තකතිරුකම මේ කරපු දේවල් ජස්ටිෆයි කරන්න හදනවා. කියන්න තියෙන මේක කෙරුවා නෙවෙයි කෙරුණා. මේ අර මිනිසෙක් අර මේ නුවර වැවේ කතාවක් තියෙනවා නිදහස් සූත්‍රයක් තියලා ඉවර වෙලා මේ රෑ මේ මල්ගිටි සම්දර්ශයක් තියනවා. ඉතින් නිදහස් සූත්‍රය බලු කට්ටිය ඔක්කොම වැව්වට ඉන්න වෙලාවේදී නාවික හමුදාවෙන් ඇවිල්ලා කිව්වලු නාවික ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා. කවුරු හරි වැටිච්චාම කොට ගන්න හැටි අනම්මනම් කියලා. ඉතින් මිනිස්සු පොඩි කාගෙන වැවටේ බලහිනකොට ඒ නාවිකු වැවිල්ලලා ඇඳුම් ඇඳගෙන කිව්වලු කවුරු හරි පනින්න අපි මේ ගොඩ ගන්නවා කියලා. ඉතින් බෝට්ටුත් කරගෙන යනවා. එක එකක් පනින්න. අර නුවර ගල බලන්නේ මේ උකට පනියා ඊරකොළු හරි එනවා මේ ප්‍රදර්ශනය සඳහා පනිනකොට උප 5000ක් දෙනවා කියලා. හ්ම්. දැන් 10000ට දැක්වලු. 15000ට නැග්වලු. නැගුවා හොඳ ටයිකෝඩ් දාගත්ත පරණ රොකෙක් පැනන ඩෝංගා. ඊට පස්සේ කෙලින්ම ගිහිලා බෝට්ටුවෙන් ගිහලා ගොඩ අරගෙන ස්ටේජ් එකට ගෙනියලා ඊට පස්සේ ගලු මේ අපිට මේක අඩු ගන්න ක්‍රියාත්මක කරන්න හරි මේ මිනිස්සයා බලන්න කරපු උදව්ව කියලා ස්තුති කරලා මේ සල්ලි දීලා කිව්වලු මේ මහත්තයෝ මහතර මොනවද කියන්න දත්තේ මේ මට ඉක්මනට යන්න ඕන කිව්වා ඊට පස්සේ කිව්වලු නෑ කරපු සේර කතාන මට මහත්තයෝ මේ තල්ලු කරපේක අල්ල ගන්න තියෙනවා මාව ඉක්මනට අරින්න කිව්වලු අර වාත්‍ය කොටක ඉඳලි කවුද දල්ලු කරලා. අපි හිතාන ඉන්නේ එහෙම නෙවෙයි. මේ මාංශය පැනලා මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්නනවා. ඉතින් මේ මාංශය කතා කරනකොට මොකද කතා කරන්න තියෙන්නේ? අර ඒ මා මෙතන තල්ලු කරපුවාට හොඳ කුණු වර්ග දෙකක් හේතුව මේ කතා කරගෙන ඉඳන්නේ මට යන්න දෙන්න කිව්වා. ඒ කියලා තියෙන හොඳ කුණු වර්ග දෙකක් කියලා. එච්චර තමයි මේ අපිට වෙන දේවල් අපි කියන මේ මම කළා. එහෙම තමයි මම මගේ දක්ෂකම කියලා. එහෙනම් මේ ලෝකේ තියෙන සංකීර්ණත්වය හෝ මේකේ සංකරකම දැනසෝ කතා කරන්නේ අපිට තියෙන්නේ මේකේ නිරීක්ෂණය විතරයි. එහෙම නැත්නම් අපිට තියෙන්නේ මේකට සාක්ෂි වෙන එක විතරයි. නිරීක්ෂණ සාක්ෂිය විතරයි යෝග තමයි විදර්ශනා කියන එකේ මූල අර්ථය වෙන දේ අනුන්ගේ දෙයක් විතර බලනින එක විතරයි අපිට තියෙන්නේ. මේකේ අයිතිවාසිකම නෙවෙයි. මේක හරක් බලන කෙනෙක් අපි. හරක් අපිට නෑ, වස්කුරසය අපිට නෑ. අපිට තියෙන්නේ වැඩ කෙරුවට පස්සේ හන්දෑ බත් ටිකක් දෙනවා එච්චර තමයි. පුළුවන් නම් කාලා කරපන් නැත්තම් කරපන්. ඒ නිසා මේකේ හරියනවා කියනකොට තමයි භයානක වෙන්නේ. හරියන එක නහිතන අරයට බැරිනවා මට හරි ගියා කියලා. ඒ නැති හිතා ගන්න ඕනේ අර අසුචි වලක ඉන්න අසුචි පණියකට ලොකු කැලක් හම්බෙච්චාම කරන උදාහරණේ තමයි යෝකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මේකට අපි කියන්නේ මේක නියම අවබෝධ කරගන්න ගියත් අවබෝධ කරගන්න හොඳට මතක තියාගන්න වැරැද්දක් තුලින්මයි. කවදාකවත් හිතන්න බෑ රත්තරන් තටියක තියලා මේ රත්තරන් සංඥාවක් රිදී බැට් එකක තියලා නම්බුකාර අද්දකින් පූජා කරන දෙයක් නෑ මේක අවබෝධ කරගන්න තියෙන දුක්ඛ සත්‍ය නං ඔබ සිද්ධ වෙන්නේ අත්තරද්දක් තුලින් නම් අපි කාටද චෝදනා කරන්නේ? අපි කහෙන්ද අයිතිවාසිකම් ඉල්ල සටන් කරන්නේ? ඉතින් එහෙම ලෝකෙක අපි මේ අයිතිවාසිකම් ඉල්ලන ලෝකෙක එහෙම නැත්නම් මේ චෝදනා කරන ලෝකෙක කොච්චර ජොලිය ඉන්න පුළුවන්ද බලන්න. කොච්චර ජොලිය ඉන්න පුළුවන්ද කොච්චර ලඩක් වුණත් කිසි කෙනෙකුට බනනයක් නැහැ. ඒ මිනිසුන් ඕන නම් ඇවිල්ලා කරගන්න දෙයක් කරගත්තා වයි. ඒ නේ Taman දෙන්න ඒකට කාටවත් බීඩියක් ගහන්න දෙයක්. ඒකෙන් කීයක් අර උපයන්න කොමිෂන් එකක් ගහන්න දෙන්නේ ලෙඩෙ ලෙඩෙ ඕනේ නම් ඕන කෙනෙක් කියලා කරගත්තා වයි තමනුත් ඒකට බැරි වෙනකොට කේන්ද්‍රි ගානවා කවදාකවත් නැහැ මේක අසෝලාවසි මට කළ යුතුයි අර එක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ඊට කලින් මම රක්ෂණය වෙලා තියෙනුනේ හෙල්ත් ඉන්ෂුරන්ස් අරන් තියෙනවා නම් මම කියනවනම් ඒ කියන්නේ මේ මායාගේ අඬු ටිකවත් දැකලා නැහැ එයා ගහන හැටි ඔය එකක්වත් හරියන්නේ නැහැ ඕන ඉන්ෂුරන්ස් දැම්මත් වෙන්න තියෙන දේ වෙනවා මේ ලෝකෙ හැදිලා තියෙන කර්මයේ ක්‍රියාත්මක වෙන විදියකට. ඉතින් ඒකේ මේක අක්‍රීය වාදයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඊ타ත්ම අවදියෙන් ඊ타ත්ම අප්‍රමාදීව බලහිනකොට තමයි මෙච්චර ලෝකයක් මේ නන්නත්තර වෙලා ඉඳද්දි කොහොමද මේ තනි මිනිහෙක් මේ මතයක් දේශපාලන මතයක් ගොඩනගන්නේ? කොහොමද අපි මේ ජනමතයක් නැහැ ඒක කරන්න බෑ. එකයි කරන්න පුළුවන් ඒ කරපු මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා ඉස්සරහට පවුන කර සිටීම ප්‍රතිපත්තියක් කරගෙන යන්නේක විතරයි තියෙන්නේ. ඒකට මං කියනවා හුල් මැස්සෙක්ගේ තට්ටකින් ගහන තරම් බාධා කරන්න කෙනෙක් නැහැ ලෝකේ. හුල්ලඟක්වත් දන්න කෙනෙක් නැහැ. Taman හැබැයි හරියට පාර හදාගන්න. ඒ පාර හදන්නෙත් උඹකට රිවර්ට් කරගෙන තමයි ඔය වගේ කාලම තමයි. ඒ නිසා හොඳට කන වෙලා මතක තියාගන්න සද්ධර්මෙට කිට්ටුයි. ඒකට පශ්චාත්තාප වීම තමයි කෙලස් කියන්නේ. වැරදුනට පස්සේ පශ්චාත්තාප වෙන එක කෙලස්. ඕකේ හරි වැරදි නැහැ. පැමිණි දුක් පැණිට හයිය වෙනත හැම දුකකින්ම තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඉතින් මේ මං හිතනවා මෙල්බන් පැත්ත නිස්සද්දයි කියලා. මට දැනෙනවා අද කට්ටිය සෝවාන් වෙලා රහත් වෙලා ඇති දැන් එනවා. මේ තමයි ඉන්නේ. එන සාදු සාදු සාදු. ඉතින් අපි දැන් නතර කරන්නයි හදන්නේ. කොහොමද අද මේ ලයින් එක නම් හරියම ෂාප්. හැබැයි අර මයික් එකට ලං වෙලා කතා කරන එක වගේ මේ ට්‍රෙම්බ්ලින් එකක් ඇහෙනවා මේකට සමහරලාට ඒ නිසා හයියෙන් කතා කරනට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ කම්පියුටර් එකෙන් මම මේ කතා කරන්නේ ඒකයි. ඔය ඒකෙදි මේ මේ ඩිස්ටන්ස් එකේ ප්‍රශ්නේ තියෙනවා. කතා කරනකොට මේ ෂාප් කටහඬවල් හයියෙන් කරගෙන යනකොට මේ මේ දෙදරුම් කරනවා. එහෙම නැත්නම් මේ මේ ලයින් එක නම් හරිය ක්‍රිස්ටල් ක්ලියර්. මේ මේ ක්‍රමේ බලමු මම උත්සාහ කරුවේ මගේ කම්පියුටරේ Skype එකට යන්න ඒක කනෙක්ට් වෙන්නේ නැහැ මේ වෙලාවේ. නැත්තම් මටත් පුළුවන් try කරලා බලන්න මේ signal මදිකම තියෙනවා මේ මෙහෙත් ටිකක් දැන් මේ මොකද්ද මේ signal strength එක වැඩි කරන්න හදන්නේ. එහෙම නැත්නම් එimhe අපිට Skype එකත් ඉස්සරහට වැඩ ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා අපිට මම හිතන්නේ ලබන සෙනසුරාදා සුබෝදාරාම දවසේ ඒක නිසා ලබන සෙනසුරාදා හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ මෙල්බන් වලදී හම්බ වෙන එක තමයි වෙන්නේ. එතකන් දඟ කරන්න නැතු ඉන්න ඕනේ හරිද? එහෙමයි. එහෙනම් තෙරුවන් සරණයි. ඔනේ මේ මාසේ කොහොමද තියෙන නත්තල් කන්නේ එහෙනේ මං. අවුරුදු ජනේරු නත්තල් ඔක්කොම උත්සව ගන්න. මෙල්බන් වල තමයි. අවුරුදු මාරු වෙන මෙල්බන් වල තමයි. හොඳයි එහෙනම් අපි මේ වැඩසටහනේ ධර්ම සාකච්ඡාවේ නිමාව වශයෙන් ඊතාවතාචාදී ගාථා සජ්ජහායනා කරලා මේ මේක Skype වලු මේව කරලා තිබිලා නෑ ඒක වෙලා තියෙනවා. එහෙනම් අපි වැඩසටහන නිමාව සටහන් කරමු. ඊතාවතාචාදී